ඉතින් අපි ඒ ධර්ම දේශනා මේ තාක්කල් දිගටම මේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලද පංසුදෝවක කියන සූත්‍රය අරගෙන ඒ සූත්‍රය අනුව තමයි දේශනා මාලාවක් විදිහට පැවැත්වුවේ. ඉතින් ඒකෙදී අපි මෙතෙක්කල් ගෙවම් කරපු ප්‍රදේශ ගැන කේටි සං මතක් කර ගැනීමක් ගත්තොත් සරුවත්යන් වහන්සේ පෙන්වන උපමාවේ හැටියට භාවනා කරන යෝගාවචරයෙකුත් රත්තරන් පසක් හම්බෙච්ච මිනිස්සෙක්ගේ පස හොදලා රත්තරන් මතු කරගන්න අදහසත් නැත්නම් වැඩපිළිවෙලෙත් සමාන්තර ගතියකුයි මේ සූත්‍රේ පෙන්වන්නේ. ඉතින් ඒකෙදී සරුවචන වහන්සේ පෙන්නනවා මේ <clears throat> රත්තරන් මිශ්‍ර පසේ මුලින්ම මුලින්ම ගොරෝසු ගල් කැට අයින් කරලා ඊගාවට සියුම් කැට සහ රළු වැලි අයින් කරලා ඊගාවට සියුම් වැල්ලත් ඒ මඩ කහටත් අයින් කරපු தত্ত্ব <clears throat> තුනක් අවස්ථාවෙන් අවස්ථාවට පෙන්වනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වගේ. සීල ශික්ෂාවෙන් අපි අර ලොකු කැට කැබලි අයින් කරන්න වගේ කායික වාචසික දුස්චරිත, මනෝ දුස්චරිත දුරු කරනවා. ඊගාවට සමාධි ශික්ෂාවෙන් අතරමැද තියෙන පරිඋත්ථාන මට්ටමේ නැත්නම් නීවරණ මට්ටමේ කෙලෙස් අයින් කරනවා. ඊට පස්සේ අනුසේ වශයෙන් තියෙන බොහොම සියුම් ඇලි ගලිය තියෙන කෙලෙස් ප්‍රඥා ශික්ෂා මාර්ගයෙන් අයින් කරනවා. මේ සාමාන්‍ය සරුවඥ දේශනාවේ පවතින ප්‍රතිපත්ති මාර්ගයේ මේ වගේ තමයි පිළිවෙලක් තියෙන්නේ. කෙසේ නමුත් මේ විදිහට මට්ටම් තුනකින් අර ගොරෝසු රළු වැලි මඩ මඩ කහට අයින් කරගත්තට පස්සේ අර ඉතුරු වෙන රත්තරම් බහුල ඒ පස නැත්නම් අමු රත්තරන් කියලා මේකට කියන්නේ. ඒක කෝවේ දාලා ඉතින් පුළුවන් තරම් ඒක රත් වෙන්න ආවේ. ඒ රත් වෙන්න යන හදනකොට අමු රත්තරන් ඝන භාවයටපත් වෙනවා නමුත් ඒක කර්මන්නේ නෑ. ඒ වගේම මුරුදු නෑ. ඒව තාම තලන්න උණු කරන්න ගත්තොත් පුපුරු ගන්න. ඉතින් ඒ හදාගත් අමුරතරන් ඊට පස්සේ ආයත් කෝවේ දාලා රත් කරලා කරලා කරලා තමයි කර්මන්‍ය වූත් මුරුදු වූත් ඒ කියන්නේ ඕන පැත්තට මේ පැත්තට නමලා තල්ලා හදන්න පුළුවන්. ඒ වගේම තලුවට නැමුවට පුපුරන්නේ නැති මැටි පිටක් වගේ රත්තරන් හැදේ. හොඳටම පිරිසිදු වෙනවා. ඉතින් අර පළවෙනි මට්ටම් තුනට උපක්ලේශ වශයෙන් තිබුණු කෙලෙස් උපමාවේ ගන්නවා නම් පස් අයින් කරගත්තට පස්සේ දැන් මේ ඉදිරිපත් වෙන රත්තරන බැලු බැලමට රත්තරන් තමයි නමුත් ඒකේ ආභරණයක් තරන්න තරම් තයිතාසියුම් පත්‍රිකාවක් වශයෙන් තලන්න පුළුවන් තරම් කර්මණීය ගතියක් මුරුදු ගතියක් නැහැ. මෙන්න මේකට සමාන්තර තැනක් පෙන්වනවා භාවනාවේදී. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිළිහිටලා ගොරෝසු රළු පරළු තමන්ගේ අසභ්‍ය ගති එහෙම නැත්නම් අශීලාචාර ගති නැති කරලා සීලාචාර ගති ඇති කරගෙන ඒකේ ආනිසංශ දැනගෙන ඒ මතින් සමත භාවනාවක් කරලා නැත්නම් සතිපට්ඨාන කියන කායानुපස්සනාවක් කරලා ඒ හිතේ දෝරේ ගලන නිතර පැන නගින්න පුළුවන් ඒ නීවරණ ධර්ම අයින් කරගත්තට පස්සේ ඒ හිතේ ඇති වෙනවා නීවරණ ගත්තට පස්සේ පේන යට තට්ටුවක්. ඊටාම සිවුම් කෙලස් තට්ටුවක්. ඒ කෙලස් තට්ටුව සම්බන්ධ කරන්නේ මේ කායානුපස්සනාවේ සමෘද්ධිගත වීමත් එක්ක මතුවෙන සියුම් විතර්ක වශයක් වගේක් වශයෙන්. ඒ සියුම් විතර්ක බැලූ බැල්මට බොහෝම සමාජහිතශීලී එහෙම නැත්නම් අභිවෘද්ධිය පතන ඒ වගේම පොදු වැඩවලට ගැලපෙනා වගේ විතර්ක වගේක් පේන්නේ. ඒව නිකන් වෙනත් සාසනීයම වචනකින් ගත්තොත් මිත්‍ර ප්‍රතිරූපක ස්වරූපයක් තියෙන. මිත්‍රෙක් වගේ පේනවා. බැලූ බැලමට ඒ ಗುಣ ඔක්කොම තියෙනවා. නමුත් අවසාන ඵලයේදී අර සමාධිය ඇති කරගත්ත සමාධියේ තියෙන කහටක් මේ පෙන්වනවා. ඉතින් ඊයේ බොහොම අපහසුයෙන් නමුත් අපි ඒක තේරුම් ගන්නට උත්සාහ ගත්තා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ගොරෝසු විතක්ක අයගුණාට පස්සේ ඒ මතුවෙන ඥාති විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤත්ති සපටිසංයුත්ත විතක්ක තාවසක්කාර පටිසංයුත්ත විතක්ක, අමර විතක්ක, පරානුද්යතා විතක්ක කියන මේ විතර්ක ටික වෙනතට වඩා ශීඝ්‍රයෙන් හිතට එන්න පටන් ගන්නවා. අර පිරිසිදු කරපු හිතට තමයි ඒක වෙන්නේ. ඉතින් ඒකෙන් කාරණා දෙකක් අපි අතු කරගත්තේ එකක් තමයි මේ මතුවෙන විතක්ක ප්‍රිය ස්වරූපයෙන් මිත්‍ර ස්වරූපයෙන් ආවා කියලා එව්වට බැඳී ගත්තොත් භාවනාවෙන් හිත පැත්තකට දාලා නානා ආකාර විදියට ආසනෙන් ගලවලා විසිකොලනවා. මේ පරියන්කේ ඉඳ දෙන්නේ නැහැ සතිය කැඩෙනවා. <clears throat> සමාධිය කැඩෙනවා. පරියන්කේ නුරුස්නා ගති ඉන්න බැරි ගති පහල කරනවා. <clears throat> ඒ නිසා මේ විතක්යන්ගේ තියෙන මේ මිත්‍රත් ප්‍රතිරූපක ස්වභාවය දැනගෙන තියෙනවා. දෙක මේ වෙලාවේදී මෙච්චර සමාධිගත හිතට ඇයි විතර්ක එන්නේ කියලා විතර්කයේ ද්වේෂයෙන්වත් ඉඩ තියෙනවා. විතර්ක පිළිබඳව පැමිණීම පිළිබඳව බලාපොරොත්තු සුන්විච්ච ගතියක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ සූත්‍රය කියවෙන තාලෙට හිත යම් ප්‍රමාණයකට සියුම් වුණාට පස්සේ අර හිර වෙලා තෙරපිලා තිබුණ මේ සියුම් විතර්ක අවස්ථාවක් ලබනවා පිටට දාන්න. දෝරේ ගලන්න. ඉතින් ඒ නිසා කෙනෙක් ඒ විතර්ක ආවේ ඇයි කියලා තරහ වෙන්නත් නරකයි. නමුත් මේ විතර්කයාගේ අන්තර්ගතයකින් කියන පණිවිඩානුව සලසුන් හදන්න ගිහිල්ලා සත්‍ය සමාධිය කඩා ගන්නත් නරකයි. ඉතින් ඒක තාමත්ම මේ සියුම්ම සියුම් ශික්ෂණයක් මේ කතා කරන්නේ. කොටින්ම කියනවා නම් මෙතෙන්ට එනකොට බහුවචනෙන් කතා කරන්න බෑ ඒක වචනෙන්මයි කතා කරන්න වෙන්නේ ඒ තරමටම යනකම් මම දැන් මෙතන කියන සතියේ අති උත්කෘෂ්ඨ අර්ථකතනයකට එනවා. එහෙම නැත්නම් ඥාති විතර්ක එනකොට ඒ ඥාති විතර්ක නිසා අපි කියන මට්ටමට ගිහිල්ලා මම කියන මට්ටමේ තිබුණු ඒකාග්‍රතාවයේ විලල් වෙනවා කියන එක තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ජනපද විතක් වලට ගිහිල්ලා මෙතන කියන හිත තව තැනකට යනවා කියලා කියන්නේ සතිය කැඩීමක් කියන එක අපිට හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඥාති විතක්ක ඉතින් හොඳනේ. ජනපද විතක්ක කියන්නේ බහුගෝලෙනේ. ඒක හොඳනේ. එහෙම නැත්නම් මේ අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක් කියන්නේ මම යම ඊට පස්සේ නිින්ද ලැබිය යුතු නෑ. ඒ ඉතින් හොඳනේ කියලා ඕන කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් තේරුම් ගන්න ඕනේ මේකෙන් අර මම දැන් මෙතන කියන එකට මම වෙනුවට වඩා හොඳ සුද්ධවන්ත වූ මම ඒක ගැන කල්පනා කරමින් වර්තමානයේ පණ. ඒ වගේම ඥාතීන් ගැන කල්පනා කරන්න ගිහිල්ලා වෙන අය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ජනපද විතක්ක කරන්න ගිහිල්ලා විවිධ තැන් වලට හිත දුවනවා. ඒ නිසා තේරුම් අර ගන්න ඕනේ මෙවුවා බරපතල කෙලෙස් නොවුනට හීනූලේ ඇතුල් වෙලා කරටත දාගෙන අමාරුවේ දාන යාළුවෙක් වාගේ. ඒ වගේම ලාභ සත්කාර සම්පටි සංයුක්ත විතක්ක, අමර විතක්ක, පරානුද්දායත පටිතක්ක විතක්ක කියන මේ කරන කොයි දේෙන් හරි කමන්නේ කියක් හරි හම්බ කරන්න බලන්න ඕනේ ජනප්‍රිය වෙන්න බලන්න ඕනේ කියන ඒ ගති. එහෙම නැත්නම් ඊට පස්සේ ලෙඩ නොවෙන්න ඕනේ ඉවතින් හොඳ දෙයක් නේ කියලා හිතලා අර භාවනා අරමුණ කලකොලොප්පම් කරගන්න ගති. එහෙම නැත්නම් මේ අනුන්ට උපකාර කරන්න යෑම නිසා වර්තමාන මේ තියෙන භාවනාවෙන් පිටපයින් ගති. ඉතින් මේ ටික හොඳට තේරුම් අරගත්තොත් තේරෙනවා මෙතෙන්ට යනකොට ඒ යෝගාවචරයා හොඳටම තමන් කරන මේ ප්‍රඥා භාවනා තේරුම් අරගෙන මීට කලින් ඒ පාරේ ගමන් කළා වූ සත්පුරුෂයන්ගේ මේ උපදේශ තේරුම් අරගෙන මේ විතක්ක ටික අයින් කළොත් අයින් කරයි කියලා කියන්නේ සදාකාලික අයින් කිරීමක් නෙවෙයි මේ විතක්යාගේ තියෙන ආදීනව සලකලා එහෙම නැත්නම් මේ විතක්කේ එන්නේ ඇයි කියලා ඒවත් එක පොරකණ්ඩ ගිහිල්ලා ඇතිවෙරඳ තියෙන බාධා නැති කරගෙන මෙව්වට හිත ව්‍යවෘත කරන්නේ නැතුව නැවත නැවතත් නැවත නැවතත් තමන් අර කරන ආනාපාන සති භාවනාව කරන එහිම හිත යෙදී ගත කරන එක. පිම්බීම හැකිලින් වගේ භාවනා කරන එහිම හිත යෙදී ගත කරන එක. සක්මන් කරනවා නම් ඒ ඒ මූල කර්මස්ථානේ මේ හිත ගතකරන ඉතාමත්ම සියුම් අභියෝගයක් මෙතන ඉල්ල වෙනවා. නමුත් අද මේ මාතෘකාවේදී නැත්නම් අද ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි දවසේ වශයෙන් තස්මින් පහීනී අන්නේ විදිහට කියන මේ නවමහ විතක්කයන්ගෙන් මේ විතක්ක හයත් අපි යම් විදිහකට බාධාවක් කරගන්න නැතු ඒක හරහා ආනාපානෙ දකින්න ඒක හරහා කරන්නා වූ මූල කර්මස්ථානේ පිම්බීම හැකින්නම ඒක දකින්න නැත්නම් මේ විතක්ක තියේදී බාධාවක් කරගන්න නැතු ඒක මේ හිතන රක් කරගන්න තුව සක්මන යෙදෙන පුරුදු වුණොත් අපි කියනවා අර විතක්ක ප්‍රහාණය වුණයි කියලා. මේ වෙලාවේ හැටියට. මේකට කියන්නේ විතක්ක විජේ කියලා. විතක්ක විජේ කියන්නේ විතක්ක නැති වුණා කියන එක නෙමෙයි. විතක්ක තිබුණාට ගණන් ගන්න නැතුව දිගට මූල කර්මත්තන් ඉන්න එකයි කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් විතක්ක වල රස බැලීම නම් වූ කාමසුකල්ලිකාණ යෝගයත් විතක්ක ඉන්නේ ඇයි කියලා ගැටීම නම් වූ අත්තකිලමතාණ යෝගයත් හැරදමලා මේ විතක්ක තියෙද්දිම එව්වා කෙරේ ආකල්ප විකල්ප දක්වන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව දිගේ යනවා කියන මැද මැදමාවත එහෙම නැත්නම් මූල කර්මත්තානේ තෝරා දක්ෂ වෙනවා නම් ඉතින් මම කියනවා ඒක ඇත්තටම ඔය ලෝක විශ්යන් කැත්තෙන් බලනකොට අන්තිම තියුණු මනසක් ඇති ඊ타ත්ම ගැඹුරෙන් සරුවචනාංශය හඳුනන ඊ타ත්ම ගැඹුරෙන් මධ්‍යම ප්‍රතිපදාව දන්න ඊ타ත්ම ගැඹුරෙන් හේතුඵල ධර්ම දන්න කෙනෙකුට විතරයි මේක කියනකොට මේ අනිකුත් ධර්මයන් අතර සරුවත්න ධර්මයේ තියෙන නෛර්යානිකකම තේරෙන්නේ. ඒත් ඇති හැබැයි. ඒක වුණත් තේරුම් ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. නමුත් ඒක ඒ තේරුම් ගත්ත දේ හරියට ඒ භාවනාවේදී සිහිපත් වෙලා මේ විතක්යන්ගේ බඩලා වෙන්නේ නැත්නම් විතක් වෙනවා කියලා හිතන රක් කරගන්නෙත් නැතුව ආනපනේ දකින්න පුළුවන් නම් මූල කර්මස්ථානේ දකින්න පුළුවන් නම් ඒක තැහෙන දියුණුවක්. භාවනාවේ දිනුවක් අපිට සාමාන්‍ය දැනගැනීම සඳහා කියත හැකි දැන් කායානුපස්සනාව વિશે අපිට වශීතාවයක් තියෙනවා කියලා. කායානුපස්සනාව વિશે අපේ දක්ෂකමක් තියෙනවා කියලා. නමුත් මේ අපි දන්නවා සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගියාට පස්සේ වේදනානුපස්සනාව වෙනවා. අන්නේ වේදනානුපස්සනාව ඇති කරගන්න සරුවචනන්තේ පොටපාදන්නේ මේ සූත්‍රයේ තස්මින් පයින්නේ තස්මින් බ්‍යන්ති කතේ. අයේ කියන විතක්ක පුංචි පුංචි සියුම් විතක්ක අයින් කරලා එව්වා දුරුවන් කරාට පස්සේ අතාපරං ධම්ම විතක්කා වසිස්සanti. ඊටපත් එනවා ඊට වඩා ඊටාමසියුම් ධර්මයේ විසින් නැත්තම් බණ භාවනා කරන්නන්ට ශාසනයක් තුල හරි ගිය දක්ෂ යෝගාවචරන්ට පමණක් පැමිණෙන සියුම් විතක්ක වගේක් එන්න පටන් ගන්නවා. ධම්ම විතක්ක වසිස්සanti කියලා. ඉතින් මේකට තව සමාන්තර වචන හිතනවා නම් කල්පනා නම් ගන්න තියෙන්නේ මෙවට කියනවා ධම්මුද්ධච්ච කියලා. මේ උද්ධච්චයක් පහළ වෙනවා හිතේ ඇවිස්සිල්ලක් ඒක ධාර්මික කාරණාවලමයි තියෙන්නේ. කවදාකවත් කෙලෙස් සම්බන්ධ නැහැ. කෙලෙස් කියලා කියන්නේ රාගයේ සම්බන්ධ නැහැ, ద్వේෂයේ සම්බන්ධ නැහැ. හැබැයි මෝහයාගේ වලිගේ තියෙනවා. මතු වෙන්නේ හරි පැත්ත. නැත්නම් මේ අවශ්‍ය කරන්නා වූ ධානාංග එහෙම නැත්නම් මේ පංච ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ මතුවීමත් යෝගාවචරගේ හිත අලුත් නවතාවයක් ඇති කරගෙන සලන්න හේතු වෙනවා. ඒ මොකද මේ වෙලාවේදී ඒ තමන් ඊටාම ආසාවෙන් බලාගෙනම හිටපු බලාපොරොත්තු වෙච්ච ලකුණු ගොජ්ජ දාන තරමට එන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා හිතේ තිගැස්මක් උද්දච්චයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා ධම්මෝද්දච්ච කියලා. ධර්මයෙන් පහළ වෙන්නේ. ඉතින් ඒක අර ඥාති විතර්ක වගේ සියුම් විතර්ක වගේම මෙව්වා විශේෂයි මත් වෙන්නත් ඉඩ තියෙනවා. හුඟ වෙනෙක් මත් වෙනවාමයි. ඒ මොකද හේතුව මේක ධර්මයේ විසින් අපි අපේක්ෂා කරපො භාවනා කරන යෝගාවචරකකින් අපේක්ෂා කරවූ ඊටාම වටින ගුණ ධර්ම ටිකක් මෙතන මතුවේ. නමුත් ඒක හිතුණ හිතපො නැති ප්‍රමාණය මතුවීම නිසා කලමිලකට හේතු වෙනවා නිකන් හීනයක් හැබෑ වුණා වගේ කලබිල වෙන එක නිසා ධම්මොද්දච්ච කියලා කියනවා. මේ ධම්මොද්දච්ච එහෙම නැත්නම් මේ පොතේ මේ මේ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ධම්ම විතක්කා වසිස්සන්ති. ධර්ම විතර්ක වගේ පහළ වෙනවා. මෙන්න මේක විපස්සනා ඥාන ගැන සලකනකොට මේක කියන්න පුළුවන් සම්මසන ඥානයේ ඉඳලා උද්‍යප්පේ ඥානයට පත් වෙන පැත්වීමපත් වීම. ඒ වාගේම කාංකා විතරණ විසුද්ධියේ ඉඳලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඔසවා තැබීමක් මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ විසුද්ධි හතෙන් දැන් භාගයක්ම සමාප්තයි අන්තිම තීරණාත්මක ප්‍රදේශයක් උපමාවක් කියනවා නම් කඹයක් දිගේ ඇවිදින මිනිස්සෙක් හරියට කඹේ මැදට ඇවිල්ලා දැන්. කඹේ හොඳ හයියද කොනක ගැට ගහලා ඒක ඇවිදින කෙනා කඹේට බහිනකොට අර ගැට ගහපු තැනේ තියෙන ස්ථිරතාවය නිසා කඹේ එච්චර සැලෙන්නේ නැහැ. නමුත් ඇවිදගෙන ඇවිදගෙන මැදට යනකොට මැද කිසිම හවුහරණක් නැහැ. වැටුනොත් වැටෙන ඉතාලම තද අගාධයකට. ඉතින් මේ මනුස්සයා බොහෝම සීරුවෙන් අර ගෙනාපු සම්බර භාවයේ තියන අපි හිතමු කඹයක් දිගේ ගොඩට වෙනවා කියලා. එහෙම නැත්නම් අපි හිතමු තනියේ දණ්ඩක යන මිනිස්සෙක් වටපිට බලන්නේ නැතුව ඒ දණ්ඩ තෙපුල් දෙනවා දැන්. ඒකෙන් තෙපුල් දෙන්න දෙනතුව අත්ත බින්දෙයි পায় බුරුලෙන් තබා වරෙන් කියන වගේ পায় බුරුලෙන් තියාගෙන එගොඩට කිට්ටු වෙනකොට ආයෙ මේක ස්ථිර වෙනවා. හැබැයි දැන් ඉන්නේ දොදොල් කෑල්ලක් උඩ වගේ. සැලෙන දෙයක් උඩ. ඒකේ ඒ දණ්ඩේ හැටි. ඒකේ කම්බිය විදින කෙනගේ හැටි. ඒ නිසා සරුවච්චන්සේ මේක පෙන්වන්නේ ධම්මොද්දච්චයක් විදියට ධම්මවත් විසක්කා වශිෂ්ඨන්ති කියන විදියට මේක ඔය කාංකා විතරන විසුද්ධියේ ඉඳලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වීමක් එහෙම නැත්නම් සම්මසන ඥාන ඉඳලා උද්‍යප්පේ තරුණ අවස්ථාවටපත් වීමක් තව පැත්තකින් කියන්න පුළුවන් මේ සාමාන්‍ය මේ වහුසුත භාවයේ සඳහා පෙන්නන ලකුණු මිසක මේවා ඉච්චරම නඩු කියන තරම් දල දන්දිට හිතර ගන්න එපා. කෙසේ නමුත් කායනුපස්සනාවල වේදනානුපස්සනාවටපත් වීම. එකම පරියන්කයක එකම කර්මස්ථානයේ වඩන ගමන් ආනාපානය හෝ පිම්බි මැකිලින් වඩන ගමන් කායනුපස්සනාවේ තහවුරුව ලබාගෙන කායනුපස්සනා කෙලවර වේගෙන එනකොට අර සම්යම් විතක්ක ඥාති විතක් වගේ දේවල් තැම්පත් කරගෙන ඉදිරියට යනකොට මේ ධම්ම විතක්ක වශිස්සන්ති. අන්නේ ධම්ම විතක්ක ඇත්තටම කියනවනම් ඒ යෝගාවචරය ඉන්නේ දැන් සෑහෙන භාවනාවේ ස්ථිරතාවයක. නමුත් ਸਰුවචනාංශයේ මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සෝ සම්ති සමාධිය වෙලාවේ සමාධියක් යාට තියෙනවා. න සන්තෝචේව පනීතෝ න පනීතෝ. ඒක සාන්ත සමාධියකුත් නෙවෙයි ප්‍රණීත සමාධියකුත් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මේකෙත් අර රත්තරන තාම ආභරණයක් හදන්න තරම් කර්මන්නේ වෙලා නැහැ. මුරුදු වෙලා නැහැ. ඒක බොහොම අකම්මනීය මු르දු නැති තත්වයක් තියෙයි. ඒ නිසා මෙතන තියෙන සමාධිය සඳහන් කරලා තියෙන ඒ සමාධිය සාන්තත් නැහැ ප්‍රණීතත් නැහැ. ඒ වාගේම න පටිප්පස්සද්ද ලද්දෝ කියලා කියනවා. පටිප්පස්සම්බණය කියලා කියන්නේ සංසිඳීම. මේකේ තාම සංසිඳීම කියලා පැමිණලා නැහැ. සංසිඳිලා සංසන්දනාත්මක සෑහෙන සංසිඳීමක් තියෙනවා කියනවනම් කයෙන් සංසිඳිලා ඒ වෙලාවේදී කයෙන් කිසියම් රූප පෙනිල්ලක්, සද්දන් ඇහිල්ලක්, ගන්ධ රස පහසක් මොකුත් නැහැ. නමුත් ඒ හිතත් හිතත් ඇතුළේ තැම්පත් වෙලා තියෙනවා. ආනාපානෙත් ඇතුළේලා තියෙනවා. නමුත් බුදු කෙනෙක් කියන සංසිඳීමක් පටිපස්සම්බණයක් ලැබලා නැහැ. න පටිපස්සද්දි ලද්දෝ. පටිපස්සද්ධියක් ඇති වෙලත් නැහැ. න ඒකෝදි භාවගතෝ. හිත හරියට නිකන් හුලං වදින්නතක තනකපත් වෙන පහන් දැල්ලක් වගේ ඒකෝදි වෙලා නැහැ. මේක වරින් වර සැලීම් වගේක් ඇති වෙනවා. ඒකාග්‍ර වෙනවයි කියන වචනේ ඇවිල්ලා තියෙන මේ ඒකෝදි කියන වචන සම්බන්ධ කරලා ඒකාග්‍රම වෙලත් නැහැ. ඒ වාගෙම තියලා තියෙනවා සසංකාර නිග්ගහ්‍ය වාරිතෝ කියලා. මේකට ඇඟිලි ගහන ගතිය මම යගේ තාම තියෙනවා. තාම චේතනා පහල කරන ගතිය අනේ මට මෙහෙම වුණා නම් හොඳයි මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරවුවා නම් හොඳයි මේකේ දැන් ඉන්නේ මේ මොන ඥානද කියලා දැනගන්නවා නම් හොඳයි මේ කායනුපස්සනාද වේදනාපස්සන කියලා අන්න ඒ වගේ මේක පහුරු ගාන ගතිය තාම සංසිද්ධිලා නැහැ සසංකාර නිග්ගහිය වාරිතෝ තත්තරපත් වෙලත් නැහැ ඉතින් මට හිතෙනවා ඉතින් මේ සරුවච්චන් වහන්සේ මේක භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කරන්නත් අන්න දේශනා කරනකොට ඒ දේශක සරුවච්චන් වහන්සේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාගේ හරියටම ඉන්න භාවනා මානසිකාර මේ වගේ වචන වලින් සඳහන් කරනකොට කොහොමනම් මනසෙන් මනසට ධර්මයේ සම්ප්‍රේෂණය වීමක් එදා වෙන්න ඇද්ද කියලා. ඒ කියන්නේ මේ කියපු වචන ටිකෙන් එකක්වත් අපිට පාන් රාත්තලක් කරන් දෙන්නෙත් නෑ, බටර් ටිකක් කරන් දෙන්නෙත් නෑ, බඩ පුරවන්නෙත් නෑ, මොන්නම ලාභයක්වත් නැති වචන ටිකක්. අන්තිම භාවනා කරලා ඊ타ත්ම තීරණාත්මක ධනක එහා පැත්තට යන්න යන කෙනෙකුට කනට මීපැණි දැම්මට වැඩිය ඊ타ත්ම වටින ධර්ම රචයකුත් තියෙනවා. ඉතින් මෙවැනි දෙයක් අහලා මේක තේරුම් අරගෙන මේක ඉස්තරහට පවතින්න ඕනෑ කියලා. ඒ කෙනෙක් තේරුම් ගන්න නම් මේක sannivedanaya වෙන්න එපායි. මේ කියන එක කලින් නබු මුණින් නබු කාලයකට වතුරක් කරෝ වගේ කටපාඩම් කරලා ගන්න බෑනේ. එහෙම නෑ. ඒක නිසානේ සරුවචනන්සේ කියන්නේ මෙතන සමාධියක් තියෙනවා. සාන්තත් නෑ, ප්‍රණීතත් නෑ, පටිප්පස් සම්බඩේ වෙලත් නෑ. සංසිඳිලත් නෑ. ඒකෝදි භාවයට ගිහිල්ලත් නෑ. ඒ වගේම සසංකාර නිග්ගහිත සසංකාර සංස්කාරණය කිරීම හැඩගැස්සීම් ඉවර වෙලත් නෑ. තාම යෝගාවචරය මේකට ඇඟිලි ගහන කතිචිනචි බලන්න මේක කොච්චර අදාළද කියලා භාවනා ටික දුරක් කරන යන කෙනෙකුට මේ වගේ සියුම් තැනකදී කළ යුත්ත දන්නේ නැත්නම් කොච්චර පටල ගන්න පුළුවන්ද? ඒ වගේම දන්න හොඳටම දන්න කෙනෙක් මේක තව කෙනෙකුට කියලා දෙනකොට හරියට තේරුනොත් මොන තරම් සතුටක් ඇති වෙනවද කියලා මොන තරම් ධර්මයට ගෞරවයක් ඇති වෙනවද කියලා ඒ කියන්නේ හරියටම මේ අදාළ තැනටම වදින නිසා. ඉතින් මම හිතුවා මේක අපාද්‍ය සාකච්ඡා කරගන්න ඕන දවස ඇතුළත. ඉතින් සමහර විටක මේ වගේ ධර්ම දේශනාවල යනකොට අර මුල් ධර්ම දේශනාවලට අහුම්කන් නොදිච්ච ඒ තරමට භාවනා කරපො නැති කෙනෙකුට හිතෙන් ඉඳ තියෙනවා මේක කිසිම අදාළ නැති දෙයක් කියලා. ඉතින් ඒත්තෝ අනුකම්පා කරන්න ඕනේ මේ ධර්ම ගෞරවයෙන් මේක පුළුවන් තරම් කිට්ටු කරගෙන තේරෙන යමක් හිතනවා නම් ඉන්නවා නම් මේක එක සැරෙන් තේරුණේ නෑ කියලා තරහ වෙන්නත් එපා. ඒක නැවත නැවතත් අහලා නැවත නැවතත් බහනට යොදාගත්තේ නැත්නම් මොනම ක්‍රමයකින්වත් මේක ඉක්මවන්න බෑනේ. මේ වෙලාවේදී කලයුත්ත හරියට කරන්න දන්නේ නැත්නම් ඉක්මවන්න බෑ. කාම විතක්ක පහු කරකට පහු කරන්න ඥාති විතක්ක ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ. කාම විතක්ක ප්‍රතිස්ථාපනය කරන්න ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක ඕනේ. ඒව ඊට වැඩිය සියුම් නිසා ඒවට බාධා කරලවත් ඒව රමණේ කරලවත් කරන්න බෑ. එතෙන් ආවට පස්සේ මේ කියන ධම්මවිතක්කා වසිසන්ති කියන එක අර නවමහ විතක්ක ප්‍රතිස්ථාපනය කරන්න මේක අවශ්‍යයි. මේක ඊට වැඩිය සියුම්. හැබැයි ඊට වැඩිය ඊට වැඩිය බොහොම ප්‍රයෝගකාරී. බොහොම සංකීර්ණයි. බොහොම සුකුමයි. බොහොම තීරණාත්මකයි. ඒ තීර්ණාත්මක දේත් අපි සුතමේ වශයෙන් චිත්තාමේ වශයෙන් අහලා තිබුණොත් අපිට චෝදනා කරගන්න හිතෙන්නේ ඇයි මේ වෙලාවෙත් මම තාම මේ භාවනාව මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කරන්න හදාන්නේ. ඇයි මේ ආනාපාන චේති මම වෙන අරමුණ වලට දාන්න හදාන්නේ. ඒක මේ මගේ ගතිය නෙමෙයි භාවනාවේ හැටි. මේ ප්‍රතිපදාවේ එන අභියෝගයක් මේක. ප්‍රතිපදාවේ එන හමුවිය යුතු හැතැම්ම කනුවක්. හමුවිය යුතු සංදී මේ පාරායින තියෙන මේ ලකුණ. ඉතින් ඒක පශ්චාත්තාප වෙන්න නරකයි. නමුත් අහනකොට මේ වගේ දේවල් වෙච්ච කෙනෙක් එව්වයිදී හරි ප්‍රතිපත්තිය දැනට ගමන් කරපු කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා. මේක පිට කෙනකින් අහන්න නැතුව කලාතුරකින් තමයි අපිට කල යුත්තේ නොකල යුත්තේ වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් වෙන පාරකින් මෙතෙන් අනගහන එන්න මම අර කියාපු තාලට මේ කියන්නේ කාංකා විතරන විසුද්ධියේ ඉඳලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට වෙන මාරුව නම් එහෙම නැත්නම් කායනුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට යන බවට ලකුණක් නම් එහෙම නැත්නම් උද්‍යප්පේ ඥානෙට පිවිසුම නම් අපිට හොයන්න වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේකට සමාන්තර වෙන තැන් වලින්. ඒ නිසා මම කැමති ආනාපාන සති සූත්‍රයේ ඒ 16 ආකාරයකට පෙන්නකොට පළවෙනි හතර සඳහන් කරන්නේ කායනුපස්සනාවට පස්සේනේ. කායනුපස්සනට සම්බන්ධයෙන්. ඒක ඉවරනාට පස්සේ දැන් වේදනානුපස්සනාවට මාරු වෙනකොට ඒ තියෙන ආනාපානයේ පේන හතර ආකාරයක් තියෙනවා. ඒ හතර ආකාරයේ පෙන්වන්නේ පීටිපටි සංවේදී අසසිස්සාමීති සික්කති පීටිපටි සංවේදී පස්සසිස්සාමීති සික්කති කියලා. ඒ ප්‍රීතිය භාවනාවේ ප්‍රීතිය අත්දැකීමින් අත්දැකීමින් ආනාපානේ බුද්ධ විදින්නේ ඊට ඉස්සෙල්ලා කාය පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට කාය සංස්කාරයන් ආස්වාද ප්‍රසවාස සංසිඳීම නිසා සංසිඳිනත් කලබල නොවීම නිසායි. ඒක හරි පාර කියලා අවබෝධ කරපු නිසායි. ඒක පැයක් හරි යමානක් හරි හොඳට පදම් කරගත්ත නිසායි. කතං කරපු නිසා ඔන්න සියුම් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒතකොට ප්‍රීතිය අත්දැකීමෙන් අත්දැකීමෙන් නමුත් ආස්වාස ප්‍රසවාසයේ තමයි හික්මවන්නේ. පීටි පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පීටි පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති ප්‍රීති ආස්වාද කරනවා නෙවෙයි දැන් මෙන්න මේ කියන ධම්ම විතක්කේ වෙන්නේ මේ ප්‍රීතිය එනකොට ආනාපානිය අතහැරලා ප්‍රීතිය බුද්ධ විඳින්න ගත්තොත් අන්න එතෙන්දි තමයි මේ පටිච්චසම්බණය කලබවනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි මේ ඒකෝදි භාවය බාධා කර ගන්නවා කියන්නේ. ඒකට තමයි කියන්නේ මේ සසංඛාර සංස්කාර නිග්‍රහ කරන වෙනුවට සංස්කාර ඇතුල් කරනවා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ප්‍රනීත නොවෙන්නා වූ සාන්තන වෙන්නා වූ මේ සමාධිය සාන්ත ප්‍රති සමාධියක් පාටපත් කරමට කරගෙන ආනාපාන ඉදිරියට යන්න ප්‍රීතියක් ආනාපාන කරනකොට පහළ වුණත් පළවෙනි වතාවට හිත සැලුණත් හොඳට පුහුණු කරන්න ඕනේ තලතුණා වෙන්න ඕනේ ප්‍රීතිය දැනුණට ප්‍රීතියට නතු වෙන්නේ නැතුව ප්‍රීතියට ඇදෙන්නේ නැතුව ප්‍රීතියටදී ආස්වාද ප්‍රසවාස දෙක දකින්න. එතකොට යනවා ඊට වැඩිය සියුම් වූ සුඛයට. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසී ආනාපානේ කවදාකවත් නොදැක්ක තරම් පුදුම සම්පත්‍ති කරගතියක් පිරිච්ච ගතියක් ඇති කරනවා. එතකොට තේනවා මේ මුළු ලෝකෙම තියෙන රූප බලනවට වැඩිය, සද්ද අහනවට වැඩිය, ගන්ධ රස පහස විඳිනවට වැඩිය වෙන নানা ආකාර සුඛෝභෝගී යාන වාහන ඇඳකුටු පුට්ටු කොට්ට මෙට්ට බුඳිනවට වැඩිය, ඊටි විලිතනවට වැඩිය දැක්ක දැක්ක දන දන හුස්මක් ගන්නකොට මේ මට්ටමේදී හුස්මේ තියෙන සාන්ත ප්‍රණීත ගාවේ තේරෙන. ඉතින් මේක මම සාමාන්‍ය කියන්නේ ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. එතකම්ම නම් ආස්වාස ප්‍රසවාසයේ සුවාසයක්. අදුමැතිච්ච මිනිස්සේ කද්දන වගේ ගොරොත්තයක් දැද්ද දුවන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ ආස්වාසය ආස්වාදයක් වඩපත් වෙනකන් සුඛේ එනවා. ඒකත් උද්දච්චයක් වෙන්න ඉඩ තියෙනවා ඒ සුඛය ඕනට වැඩිය ගණන් අරගෙන ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාසයේ අසරණ කරොත්. ආස්වාස ප්‍රාස්වාසයට අනදර කරොත්. අන්න මේ වගේ මේ ප්‍රීති සුඛ කියන මේ දෙක සඳහන් කරලා තියෙන එක අපේ අටුවාචාරින් වහන්සේලා දසවිධ උපක්ලේශ වශයෙන් 10ක් අඳුරගෙන තියෙනවා. අර ඊ අපි කතා කරපු නවවිධ විතර්ක වාක්‍ය වශයෙන් වගේ මෙතනත් දහ ආකාරයක දේවල් ඉදිරියට ඉදිරිපත් වෙන්න තියෙනවා ඕබාස ඥාන පීති පස්සද්දි සුඛ පග්ගහ උපේක්ඛා නිකාන්ති වාචි වශයෙන් මේක මේ තේරවාදී විශේෂම ලංකාවේ ඔය අනුරාධපුර යුගයේදී ඇති වෙච්ච බෞද්ධ පුනරුදේදී එක එකනාගේ අත්දැකීම් පිටු කරලා ගත්ත 10ක් මේ කියන්නේ නොවෙන්න පුළුවන් 10ම නැත්නම් මේ 10 මේ පිළිවෙලට නොවෙන්න පුළුවන්. නමුත් මේ මොකක් හරි එකක් භාවනා කරනකොට එනවා. මේ එන්නේ විශාල ජයග්‍රහණ රාශියක් නැත්නම් විශාල බාධා රාශියක් ගෙවම් කරමින් ඊටාම සියුම් සියුම් සියුම් විතර්ක මාර්ගයෙන් ගොරෝසු ගොරෝසු විතක් අයින් කරන කරගෙන යනකොට මේ කියන ප්‍රීතිය ඕභාසය එනවා. ඕභාසය කියලා කියන හිත ආලෝකමත් වෙනවා. ඒ ආලෝකමත් වෙනකොටමත් ඒ එන තිගැස්ම නිසා බොහෝ දෙනා ආලෝකයේ පැත්තට හැරෙනවා ආනාපානය අමතක කරනවා. කරපු ගමන් මේ ධම්මුද්දච්චය කියන එක සිද්ධ වෙනවා. ධර්ම කාරණාවක් වෙන භාවනාදී පහළ වෙන භාවනාලෝකයම හිත සැලීමකට හේතු වෙනවා. භාවනාවෙන් පහළ වෙන ප්‍රීතියම හිත සැලීමකට හේතු වෙනවා. භාවනාවෙන් පහළ වෙන සුඛයම හිත සැලීමකට හේතු වෙනවා. පග්ඝහ කියලා උද්දුම වීරිය මේ වීරිය ශක්තියක් ඒ වෙලාව වෙනවා. ඒ මනුස්සයාට හිතනවා දැන් නම් මම පැය 3-4ක් වුණත් මට වාඩි වෙලා ඉන්න පුළුවන්. මීට පස්සේ නම් කොච්චර කහින සද්දාවත් කොච්චර කය වේදනාවක් කොච්චර හිතවිලියාවක් මම නම් නෙවෙයි නැගිටින්නේ මම නම් ඇත්ත එකවත් අරින්නේ මට ඉන්න පුළුවන් කියලා හොඳ ආත්ම විශ්වාසයක් වෙන එකට පග්ගහ කියලා කියන පග්ගහිත විරිය. දැඩි කොටගත් වීරියක් එන්න පටන් ගන්නවා මං සාමාන්‍යයෙන් මේකට කියන්නේ ඉති උඟක් දෙනෙන් මට hina වෙනවා ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් බවට පත් වෙනවායි කියලා මං කියන්නේ මෙතෙන්. මේ ගෑනු ලාලිත්‍ය අනම්මනම් මොකුත් නැහැ. මෙතෙන් දෙනකොට හිතනවා සද්දන්ත කුලේ ඇතෙක් වගේ ඊට පස්සේ මොන දේ ආවත් මට කාගෙන යන්න පුළුවන්. මම මෙතෙක් කල මේ බය වෙලා තියෙන විතක්ක වගේ එකට ඒ විතක්ක පුංචි පුංචි විතක් වලින් අයින් කරනකොට ඒක නිකන් හුලගෙප්පේ බලාරින්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන් මේ ප්‍රීති සුඛ වගේ දේවල් එනකොට අපිට ඒක ආඩ්‍යයක් වෙනවා. යුද්ධයට යන මනුස්සයා සන්නහයක් බැඳගත්තා වගේ ආයෙ දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ කියලා පග්ගහිත විරියක් වෙනවා. පග්ගහිත කියලා කියන්නේ ඉදිරිපත් වෙන ඕන දෙයකට විදගෙන යන්න පුළුවන්. විරියවතෝපන බික්කවේ කිං නාමන සිජ්ජති කියලා සරුවචන් ආංශෙත් ඒකට නිකන් මේ ධෛර්ය කරනවා මහණෙනි වීරියවන්තයාට මොකද්ද විනිවිදින්න බැරි කියලා. මෙන්න මේක පොඩ්ඩක් වැඩි වෙලා හිටිනවා මෙතෙන්දි. ප්‍රමාණය ඉක්මවලා හිටිනවා. එතකොට තමන් මම හිත වීර්යවන්තයෙක් මම නම් ඊට පස්සේ භාවනා අතරින් ඉන්න භාවදා එයි කොයි බාධා වුණත් කපන්න පුළුවන් කියලා අර පග්ඝහ පග්ඝහිත විරියාට පස්සේ ඒකට ඕනෑමට වැඩිය සමාදන් වුණොත් ඇඟට නොදැනි ආනාපානෙට අනදරකම් සිද්ධ වෙනවා. ආනාපානෙ කොන් වෙනවා. කොන් වුණොත් අර වීර්ය නිසා ටික දුරක් ගිහිලිවෙල අන්තිමට වීර්යයත් නැති වෙනවා ආනාපානෙත් නැති වෙනවා සතියත් නැති වෙනවා සමාධියත් නැති වෙනවා මේ වීර්ය උද්දච්චක් පාටපත් වෙන්න ඉඩ තියෙනවා. මේකට බොහොම ලස්සන මෙතෙන්දිම නෙවෙයි ඉතින් මේ ඕන වෙලාවක ඉනීතාස්තර දෙන්න පුළුවන් මේ කියාගෙන ආපු නිසා මම මතක් කරන්නම් මේ අනුරුද්ධ මහරතන් නෑ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙලා නෑ භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේට ඇති වෙනවා මහ පුදුමාකාර මේ වීරිය ශක්තියක්. ඒ වගේ හිත කොච්චර පැහැදිලිද කියනවනම් අතීත භව Tamange අනාගත අතීතේ පේන තරම්. ඒ වගේම ඉදිරියට යන්න පුළුවන් මොනම බයක්වත් නැහැ. මේ ශක්ති වගේක් ඇති වෙලා නමුත් තේරෙනවා භාවනාවේ කෙලාරක් නැහැ. ඔහේ යනවා. මේක සාන්ත නැහැ. මේක ප්‍රණීත නැහැ. පස්සේ කොහොම හරි හොඳට භාවනා කරන ස්වාමීන් පස්සේ ආනන්ද සාරිපුත්‍ර ස්වාමීන් හම්බෙලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ හිත තාමත්ම පිරිසිදුයි. මට මේ සාමාන්‍ය මනස මස්සස ඉක්මවා ගිය දිවසෙන් දකින්න ඕනේ පෙරවිසු කඳපිලියොතත් පේන. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් ළඟ සතියක්, වීරියක් පවතිනවා මට නිදා ගන්න තෝ භවනා කරන්න පුළුවන්. උද්දම ගැම්මක් තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ නෑනේ මම තාම ඔය කියන ඔය මේ தත්තකට අවිල්ල නෑනේ කියලා ගිහිල්ලා කතා කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා උඹේ පෙරවිසු කඳපිලිත දැක්කා කියලා කියන්නේ උඹේම මාන්නේ බං. උඹේ කියන වීරිය කියලා කියන්නේ ඔය සතිය කියලා කියන්නේ අති දැඩිව ගත්ත උද්දච්චයක්. තාම භාවනා වුණේ නෑ හරියේ නෑ කියලා කියන්නේ කුක්කුච්ච බහිතානිනා මේ කුක්කුච්චය ඉදිරි ගමන සඳහා උනන්දුවක් කියලා පටලවාගෙන තියෙනවා. මේ ඇතිවෙච්ච අවිසිච්ච ගතිය වීරියක් කියලා පටලවාගෙන තියෙනවා. මේ ඇතිවෙච්ච දකින දකින මේ පෙරවිසුලත පෙරවිසු කඳ පිළිවෙත ආදී කියන මේ පුංචි පුංචි පෙන්වන දේවල් ඇත්ත කියලා බාර ගන්න තියෙනවා. ඒ සාඹ මේ හැ නීවරණ තුනකුයි මේ අඳුනගෙන තියෙන්නේ ಗುಣධර්ම වශයෙන් මේ මට්ටම තියෙනවා නම් කියන්නේ වරද්දක් හරි දෙයක් විසිර තේරුම් ගත්තා නම් ගමනක් නැහැ. මෙන්න මේ විදිහට මේ වැරද්දක් හරි වශයෙන් තේරුම් ගැනීම සහ හරි දෙයක් වැරද්ද වශයෙන් තේරුම් ගැනීම දන්නේ නැති එක්කනන කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය නැහැයි කියලා. යම් කිසි කෙනෙකුට තේරෙනවා මේ තියෙන්නේ ඇවිස්සීච්ච ගතිය මේක නෙවෙයි ਸਰුවචනංශ කියන වීරිය මේ අමාර්ගයයි. ඒ වුණාට වීරිය තියෙනවා නම් සමාජයත් එක්ක සමබර වෙන්න ඕනේ නිසා මම මාර්ගයට යන්න ඕනේ. මේ තියෙන්නේ උද්දච්චයයි. එහෙම නැත්නම් හිතේ ඇවිස්සිච්ච ගතියයි. එහෙම නැතුව ගුණයක් නෙවෙයි. මේ මට මේ පේනවා ඉස්සරහින් ඥාතියෝ ඉන්නවා වාගේ බුදු පිළිම පේනවා নানা ආකාර දෙයක් මේ ඔක්කොම මේ හිතේ තියෙන මාන්නක්කාරකමක් නිසා ඇති වෙච්ච නැත්නම් මාන්නේ නිසා ඇති වෙච්ච ගති. ඒ වගේම තාම මට ඉදිරියට යන්න බැරි වුණා කියලා හිත පශ්චාත්තාප වෙනවා නම් ඒක අභිවෘද්ධියක් නෙවෙයි උපක්ලේශයක් කියලා. ඉතින් මේක ඒ ဒုတိ ය අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒක ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ පුංචි කෙනෙක් නෙවෙයි උන්වහන්සේ දිබ්බ චක්කු ආදි ඥානවලට පළවෙනි තැන බුදුහාමරෙන් දිනාගත්ත කෙනෙක්. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන නිර්දය මේ විවේචනයේ නිසා මේ කාරණාව මතම භාවනා කළ උන්වහන්සේ rahat වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේක හිතට හිද්දවා ගත්තොත් උන්වහන්සේට විතර රහත් වෙන්න පුළුවන් අපි ගිහිල්ලා අහනකොට අපිට මේ හැම ගුණධර්මයක නිවර්ණයක් කියලා කතා කරන්න හදනවා ඊර්ෂ්‍යාවටමයි මේ කතා කරන්න කියන වැදහස ගත්තනම් කදාක ගොඩ ඉන්න බෑ මේ නිසා හොඳට මතක තියාගෙන ඉන්න මේ සත්‍ය විසුද්ධි ක්‍රමේ යනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකන් අපි කක්කමයි අහුලගෙන රත්තරන් කියලා හිතන්නේ රත්තරන් දකින්නකොට කක්කා වගේ අයින් කරනවා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මහනි සාරවද්දේ අසාරේ වශයෙන් දකිනවනම් අසාරේ සාරේ වශයෙන් දකිනවනම් ඒ මනුස්සගේ මිත්‍යා සංකල්ප නිසා කවදාකවත් සාරයකට යන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ මනුස්සයා කවදාකවත් සත්පුරුෂේ කාශ්‍ය කරන්නේත් නැහැ, බණක් අහන්නෙත් නැහැ, ඒ මනුස්සර කවදාකවත් සමාධි භාවනාවක් නම් හරියන්නේ නැහැ. ඒ වෙනුවට සාරේ සාරාච දස්සිනෝ අසාරේ අසාරේ අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරං අසානාදි අදි ගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. ඒ නිසා මේ මග්ගා මග්ග ඥාන දාසයට විසුද්ධියට එනකන් අපි හතුරා අඳුරන්නෙත් නැහැ මිතුරා අඳුරන්නෙත් නැහැ. ඒක එක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. මේවට තමයි විසුද්ධි කියලා කියන්නේ. ඒ නිසා ඒතෙන්දට යනකොට එන මේ ඕභාසය මේ ප්‍රීතිය, මේ පස්සද්ධිය, මේ පග්ඝහ නැමැති වූ ඉදිරියට යන්න පුළුවන් රෑ දවල් භාවනා කරන්න හිතන වීරිය, එහෙම නැත්නම් උත්ප ဋ ාණ කියන එළඹ සිටි සතියක් එනවා. තේරෙන්න පටන් අර ගන්නවා නටනට වුණා සතියපත් ගන්න පුළුවන්. ඉඳගෙන භාවනා කරනකොට නෙමෙයි සක්මන් කරන නෙවෙයි ඉඳින්දා වැඩ කරනකොට නෙවෙයි මට වේදිකාවක නටන ගමන් වුණත් සත්‍ය පාත් ගන්න පුළුවන් කියලා හොඳ පග්ඝහ ශක්තියක් එනවා. උපේක්ෂාවක් එනවා මම ඕනේ දුකක් විඳගෙන මොනවා වුණත් මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ එන හැම ගුණයකටම තාම ඇලීමක් ඇති වෙනවා. තාම මේවා ධර්මයෙන් එන දේවල් කියලා හිතන්නේ මේ මම මහන්සි වෙලා උපයාගත්ත ප්‍රීතියක්. මම මහන්සි වෙලා උපයාගත්ත ඕපාසයක්. මම මහන්සි වෙලා උපයාගත්ත සමාධියක් කියලා ඒ උපයාගත්ත දෙයට බන්ධනයක් ඇති වෙන නිසා මේකේ කම්පනයක් ඇති කරන උද්දච්චයක් ඇති කරන. ඒ නිසා මේක හරීම අමාරුයි. Tamanටම මේකේ තියෙන මේ ආධිනමේ තේරුම් ගන්න. මේකට කිට්ටුවෙන් යන නැත්නම් මේක තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් මම මේ ඉස්සලා කීප වතාවක මතක් කරලා ඇති මම හිතනවා ඒක මතක් කළොත් මේක තේරු මේ සිද්ධිය තේරුම් ගන්නට උදව් වෙයි කියලා ඇමරිකාවේදී මේ භාවනා ක්‍රම දැන් අතම අවුරුදු 30ක් විතර වගේ මේ තත්ත බල පරීක්ෂණ වලට ලක් වෙමින් පවතිනවා. එක්කෙනෙක් කරලා තියෙනවා මේ භාවනා ක්‍රම සඳහා භානත භාවනා ක්‍රමයේදී තමයි හැදිච්ච වැඩිච පරිසරය සහ සංස්කෘතිය කොහොමද බලපාන්නේ කියන්නේ. මේක ඇත්තටම සමාධි සංඥා ස්කන්ධය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා බෞද්ධයෙක්, කතෝලිකයෙක්, මුස්ලිම් භක්තිකයෙක්, ශීක් ජාතිකයෙක්, Hindu ජාතිකයෙක් ආදි වශයෙන් හැම කෙනෙකුටම හොඳ දක්ෂ තරුණ පිරිස වලට කතා කළා කියලා තියෙනවා. අපි මේක පරිශීනයක් සඳහා කරන්නේ හිතත් එක්ක කරන වැඩක් ස්විච්චාවෙන් ඉදිරියපත් වෙනාට එන්නේ කියලා. හොඳ දක්ෂ පින්වන්ත ළමයි. ඊට පස්සේ ඒ අතන්ට එක එකනාට එක එකනාට භාවනා ක්‍රමයක් දීලා තිනවා. දීලා පහසු භාවනා වඩන්න ඕන පරිසරය දීලා කියලා තිනවා. ඔයාකට එකයි කරන්න තියෙන්නේ මේ දීපු අරමුණේ හැකිතාක් දුරට හිත පවත්වා ගන්න. අනික් සෑම දෙයක්ම පරිේශණයේ නාමයේ රස විඳින්න යන්න එපයි. ඉතින් මේ පහසුකම් දෙනකොට එක සුමානෙන් දෙකෙන් හැම කෙනාටම වගේ කියන්නේ මේ 100%ක් නෙමෙයි මේ පරිශ්‍රයේ සාර්ථක වෙච්ච හැම කෙනාටම වගේ මේ කියන විදියට අරමුණේ මෙහිත নিমগ্ন වීම නිසා ප්‍රීතිය පහළ වීම, ආලෝකය පහළ වීම, සුඛය පහළ වීම දිකට ඉන්න පුළුවන් ගති පහළ වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පරිසරය දුන්නට පස්සේ ඊට පස්සේ ඒ හැම කෙනෙකුටම ප්‍රශ්නාවලියක් දීලා තියෙනවා දැන් මේ භාවනා කරන්න ඉස්සලා පැවතින ආ වූ කීකරු කර ගන්න බැරි හිතත් මේ පරිේශන ඉදිරිපත් වෙලා මේ தත්වයන් අතරේ තම තමන් ගත්ත ප්‍රයත්න නිසා අද මේ හිත කීකරු වීම සම්බන්ධේනොත් තමන් දරන මතේ මොකද්ද ඉතින් ඒ කතෝලික කෙනෙක් එහෙම ගියා නම් ඒ මනසගේ ඇදහිල්ල තියෙනවා මේ සියල්ලටම මුල නිර්මාතෘවරයන් වහන්සේ උන්වහන්සේ ਸਰබලධාරී ਸਰවව්‍යාපී හැම දෙයකම මුල උන්වහන්සේ ප්‍රභාස්වරයක් කියන එක තමයි හිතාගෙන ඉන්නේ කියලා හිතමු. එහෙම කෙනෙක් එවැනි අදහසක් මිත්‍යා සංකල්පයක් තියෙන කෙනෙක් නම් නැත්නම් සංකල්පයක් තියෙනවා කියලා හිතන මොකක්ද? එහෙම කෙනෙකුට අර වගේ ඕපාසයක් ඥානයක් ප්‍රීතියක් පහළ වෙච්ච ගමන් එයා හිතන්නේ ආ මේ තමයි මේ සියලු දේට මුල්ලෝ මූල මැවුම්කාරයන් වහන්සේ කියලා. සත්‍යයට ලොකු සතුටක් ඇති වෙනවා. අපේ බයිබලේවත් අපේ මේ මේ පියතුමාවත් අපිට කියලා නෑ මේක මේ ලෝකේ ගන්න පුළුවන් කියලා අපිට කියලා තියෙන මරණයට පස්සේ ඊගාව දෙවනියමේදී තමයි අපි දෙවියන් ආශ්‍රය හම්බ වෙන්නේ කියලා අනේ දැන් පණ තියෙද්දිම හම්බුණා කියලා එයා බොහෝම සතුටටපත් වෙනවා. ගැන මම බොහොම විප්ලවීය තැනකටපත් උනායි. ඒ වගේම Hindu පදනමින් ආපු කෙනෙක් නම් එයා හිතනවා අපේ පොතේ තියෙනවා බ්‍රහ්ම මූර්තිය බ්‍රහ්ම පදාර්ථය ඒක ඒකෝ ඒකට හොඳ නරක දෙකක් නැහැ ඥාන පිරිමි දෙකක් නැහැ ඒක හැම තැනම තියෙනවා හැම දෙයකට මුල මේකෙන් තමයි සියල්ල පහළ වෙන්නේ ඒක ප්‍රභාස්වරයක් දැන් මං ඉන්නේ බ්‍රහ්ම පදාර්ථයත් එකයි ඒකට ලොකු සතුටක් ඇති වෙනවා මොකද අපේ ආගමේ උගන්වන්නේ මේක මරණයෙන් පස්සේ දැන් මම ඒකට සම්බන්ධ වුණා මම ඒකට සම්මාදන් වුණයි කියලා එයා සතුටු වෙනවා එතකොට මුස්ලිම් කට්ටියගේ තියෙන සූෆි භාවනාව ඒකෙත් ගියාට පස්සේ සතර බලධාරි දෙවියන් වහන්සේගේ ලකුණු පෙන්වන්න ඔය වගේ. ඉතින් මම දැන් එතෙන්ද ගියා මේ தত্ত্বය මේක ඇති වෙන මේ ප්‍රීතිය මේ පස්සද්ධිය මේ දේවල් මං කොතෙන්ද ගියක් තියෙනවා. කොයි වෙලාවෙත් තියෙනවා. දැන් මට ඒකට යන්න එන්න පුළුවන්. ඒ නිසා මම දැන් ඒ මූලික ශක්තියත් එක්ක සම්බන්ධ වුණා. එහෙම නැත්නම් මේ දිව්‍යන් වාචික සම්බන්ධ වුණා කියලා. ඕනෙම ආගමක මේ මෞංකාරයකෝ සුද්ධාත්මයක් හෝ එහෙම නැත්නම් සාරසබවාදී සංකල්පයක් තියෙන කෙනාට මෙතෙන්ට ගිය ගමන් හිතන්නේ මේක තමයි මේ කතා කරන්නේ. ඒ නිසා ඒ ඇත්තෝ ඒකේ අභිරමණය කරන්න පටන් ගන්නවා. බෞද්ධයෙක් ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා කළොත් දැන් තමයි භාවනාව පටන් ගත්තේ පරිසං වෙන්නේ කියලා පොතේ ලියලා තියෙන නිසා මට බයක් ඇති වුණා කියලා. අනිත් ඔක්කොම මේක උස්සස්ම දේ වශයෙන් තෝරගන්න. ඒ ප්‍රකාශ කරන එතුමා කියනවා මම මේ ආගම් අතර වෙනස්කම් බලන්න කර පරිශීනක් නෙවෙයි. නමුත් මේ කතා කරනකොට බලනකොට ඔක්කොමලා ගිහිලා තියෙන එක තැනට හරි පණිවිඩය නොදුන්නොත් ඒගොල්ලෝ හිතනවා මේ තමයි අවසානයි කියලා. මේක තමයි යන්න ඕන උපරිම තැන කියලා. නමුත් හරි පණිවිඩය දීපේ කරලා දන්නවා දැන් තමයි මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගත්තේ කියලා. දුර දුර ගමනක් තියෙනවා දැන්. මේ සාරය අසාරය දෙක තේරුම් ගන්න තැන. එනිසා මේ උපක්ලේශ වලට එනකොට ඒ යෝගාවචරයා කල්යාණ මිත්‍ර ආශ්‍රිතේ ඉන්නවනම් බනහලා තියෙනවනම්, චින්තාමය ඥාන දිනු කරලා තියෙනවනම්, ඒ පුද්ගලයාට කවදාකවත් ඒ තරම් දැන් ඉතින් වැඩ ඉවරයි කියලා සතුටු වෙන එක නෙමෙයි තියෙන්නේ. මම ඊටාම් වටන සම්දිස්ථානට ආවා මෙතනදීවත් මේ පහළ වෙන ඥාන අවබෝධ ප්‍රීති වලටවත් තණ්හාව ඇතිකරන නරකයි තණ්හා වුණොත් උද්දච්චය පහළ වෙනවා මේ ඇති වෙච්ච දේ මතින්වත් අනික් අයට මේක නෑ මට විතරයි හම්බුනේ කියලා මාන්නයක් ඇති කරගන්න නරකයි මාන්නයක් ඇති වුණොත් උද්දච්චයක් පහළ වෙනවා. මේක මම ඇති කරේ මේ ඇති කරපු දේ මගේ මගේ ආත්මේ මේකයි කියලා බාරගත්තොත් උද්දච්චයක් පහළ වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළ තියෙනවා අතම්මයතා වුත්තා භගවතා අතම්මයන් තේව අන්තරං කරිත්වා පටිපජ්ජිතබ්බං මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා මේක ආඩම්බරයට ගන්න නැතුව මේක ආදර්ශයට අරගෙන ආනාපානෙම හිටියානම් ගන්න බේරුම තියෙනවා ඉතින් කවුද ඒ තරමටම දාන දෙන්න කැමති? ඕනම කෙනෙක් දස දාන වස්තුවක්, අබේ දානයක්, නීවරණ ටික දාන දෙන්න ලෑස්ති. නමුත් මේ ධර්මයෙන් උපන් ධර්ම කාරණා ටික එනකොට නම් බදා ගන්න. ගත්ත ගමන් ආයෙත් තණ්හාවක් ඇති වෙනවා, ආයෙත් දෘෂ්ටියක් ඇති වෙනවා, ආයෙත් මාන්නයක් ඇති වෙනවා. මේක ගලවන්න හරි අමාරුයි මොකද මේ ඇති වෙන ඕභාෂය කියලා කියන්නේ සියලු ලෝකයා විසින් කැමති වෙන දෙයක්. මේ ප්‍රීතිය කියන්නේ මේ ප්‍රභාස්රය කියලා කියන්නේ මේ සුඛය කියලා කියන්නේ මේ පග්ගහ කියන වීර්ය කියන්නේ සතිය කියලා කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ සෑම ධර්මයක්ම අපි හීනෙන් පවා බලාපොරොත්තු වෙච්ච දේවල්. නමුත් මෙතනදී ඒක එනකොට මේක ආවේ මේ පැමිණීම නිසා ආනාපානයට කෙනෙහිල්ලක් කරයිද කියලා බලන්නයි. නිසා මෙතෙක් කෙනකන් උදව් කරපු ආනාපානයම අරගෙන ඔය කිසිම මතයක් එළුවට දාන්න නැතුව කිසිම මූල ධර්මයක් ඉදිරිපත් කරන්නේ නැතුව ඉදිරියට යන්න පටන් අරගත්තොත් යෝගාවචර තේනවා මේ ලෝකෙදී ඇස්සරලා බලනකොට අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකත්තේව විමුච්ඡති කිය. සරුවචනසේ සඳහන් කරනවා කුරුළු වැද්දෙක් ඇවිල්ලා කුරුළු රෑනකට දලක් කෙලුවට පස්සේ ඊටාත්ම කලාතුරකින් එක කුරුල්ලෙක් දෙන්නෙක් පැනලා යනවා. අනික සේරම අහුවෙනවා. ඒකෙදී මායයි තාමත්ම සියුම් තාලයකට දැන් ගහලා නෙවෙයි බිම දාන්නේ. රිදවල නෙවෙයි බිම දාන්නේ. කොනහලා නෙවෙයි දාන්නේ. දීලා. යා ඉල්ලන දේ දීපු ගමන් ඒ මායාගේ මායාගේ ඒ කොක්කට අහු වෙනවා. ඉන්සයි තාම තනුක තනුකෙත්තේව විමුච්ඡති කියලා තාම පොඩි කෙනෙක් විතරක් මෙතනදී මේ ඔක්කොම ආවේ මට ආනාපාන නිසායි මං ආනාපාන කැප කරන්නේ ඒ නිසා මම ප්‍රීතිය ආවත්, ඕබාසිය ආවත්, පස්සද්ධිය ආවත්, හොඳ සතියක් ආවත්, හොඳ වීර්යයක් ආවත්, හොඳ උපේක්ෂාවක් ආවත් මේකට තියෙන ඇලීම නම් වූ උපක්ලේශේ වේදනානුපස්සනාදී මේක සිද්ධ වෙන්නේ මාර්ගය මාර්ධික තේරුම් ගන්න තැනදී මේක සිද්ධ වෙන්නේ එක සැරයක් නෙමෙයි. මොකද එක සැරයක් ප්‍රීතියත් එක්ක මේ සෙල්ලම් කරලා ආනාපානෙ පුරුදු කරනකොට අනිත් දවසේ පස්සක් දිනනවා. අනිත් දවසේ සුඛ එනවා. අනිත් දවසේ උපේක්ෂා වෙනවා. කොයි එක ආවත්. කොයි එක ආවත් මතක තියාගන්න ඕනේ ආනාපානියත් එක්ක තිබුණු ගනුදෙනු නැත්නම් ආනාපාන තියෙන ගෞරවය සාදරකම රකින්න රකින්න රකින්න අපි බොහොම නිහතමානී වෙනවා අපි ඊටාමත්ම විනිවිද දකින්න කෙනෙක් වෙනවා එනිසා ආනාපානෙට givisුමක් දෙන්න ඕනේ මේ සටනට ගිය වෙලාවේදී ආනාපානෙට දුකක් ආවත් සැපක් ආවත් හිතවිල්ලක් ආවත් පිං වේවා දුක් පව් වේවා සද්ද ඇහුණත් ඒ කොයි දෙයකින් ඒ කෙලෙස් බාධා කරත් මම නම් කවදාකවත් ආනපනිය අතාරින්නේ නැහැ කියලා ආනපනට ගිවිසුමක් දෙන්න ඕනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ කියලා හැමදාම ආනපනට සින්දුවක් කියන්නේ අඩු ගානේ හිතින්වත් එපා මේ තියෙන ලාභ සත්කාර නිසා ආනපනට කෙලසන්න ආනපන තනි කරන්න එපා. හරි අමාරුයි මේක. මම හිතන්නේ අද මේ 6 වෙනි දවසටත් මම කියන නිසා සමහර විටක වදින්න ඉඩ තියෙනවා. මේක අටුවාචාරින් වහන්සලා සඳහන් කර තියෙන මේක සිද්ධ වෙන්නේ තාම දක්ෂ යෝගාවචරින් කියලා. දක්ෂ යෝගාවචරෝ බිම දාන්නේ මායя කරදර කරලා නෙවෙයි. සැප දීලා. සැප දුන්නට පස්සේ අපි මාර පාක්ෂික වෙනවා. කොහොමද මාර පාක්ෂික වෙන්නේ? මේ තියෙන දසවිධ උපක්ලේශ බදාගෙන ඒකට යන්න උදව් කරපු ආනාපානෙ පුංචි කළ සලකන. හැබැයි ලොකු අපරාධයක් නෙමෙයි මේ. එහෙම නැතු ලොකු වැරද්දක් නෙවෙයි. නමුත් කාලේනාස්ති කිරීමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ අත්ෝ ඊට පස්සේ බන කියනවා. අනුන්ටත් උපදෙස් දෙනවා. මම මේ කතා කරන්නේ අත්දැකීමේ. මම මේ කතා කරන්නේ විඳලා. ඒක නිසා මේකමයි සත්‍ය කියලා රාසාරයක් ඉදිරිපත් කරලා කිව යුත්තේ වෙනුවට වෙන දෙයක් ඉදිරිපත් කළොත් ඒක සෙල්ලමක් නෙමෙයි මේ ශාසනය කියනක වමතින් අත ගන්න නරකයි. ඒක අල්ලනෝ නම් දෝතින් ගන්න ඕන. වමතින් අත ගෑවොත් අමාරු වෙනවා. ඉතින් මේ අමාරුවේ වැටෙන්නේ හොඳ දක්ෂ ඇත්තෝ. ඒ නිසා මේ මෑත අවුරුදු 30 40 ඇතුළත මේ ශාස්ත්‍රයේ මේ මේ ප්‍රදේශයේ හැසිරෙන ප්‍රමාණයේ අවුරුදු 50කට 60කට වැඩිය අද වැඩි. ඒ නිසා නොදන්න යෝගාවචරයට මොන්නම තාලකිවත් කතා කරන්න බෑ. විරුද්ධ වෙන්නත් බෑ. මොකද මේ මනස ඇත්තටම අත්දැකීම් සහිතයි. නමුත් මේ තීරණාත්මක තැනේදී තාම ඉන්නේ දෙකිඩි දහරු හිතකින් එහෙම නැත්නම් උද්දච්ච හිතකින් ධම්මුද්දච්ච හිතකින්. මේක කොච්චර වැදගත්ද කියනවනම් සරුවචනාංශේ දේශනා කරනවා මහණෙනි මේ භාවනාව සරුවචනාංශේ දේශනා කරන භාවනා හතරක් තියෙනවා සමත පූර්වංගම විපස්සනාව විපස්සනා පූර්වංගම සමතය යුගනද්ද භාවනා කියලා හතරවෙනි කියන්නේ මෙන්න මේ ධම්මුද්දච්ච නිග්ගහිත මානස කියන එක තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ විසින්ම ඇති කරන මේ උපක්ලේශ 10 එනකොට ඒක නිග්‍රහ කිරීමේ හැකියාව. නිග්‍රහ කරන්නේ කොහොමද? ආනාපානට ගරු කරලා. ආනාපාන සාදලා ඕනම කෙනෙකුට <clears throat> ප්‍රශ්නයක් නගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ? එතකොට ආනාපානෙ සියුම් වෙලා නේද? එතකොට ආනපනේ නොදැනී ගිහිල්ලා නේද? ඉතින් එහෙමනම් කොහොමද වාංගුවට ආනපනේ ගන්නෙ කියලා. නමුත් හොඳට මතක තියානින්න ඒ ආනාපානයේ සියුම් වේගන යන පාර හොඳට දන්නවනම් ඒ ආනාපානයේ සියුම් වුණාට පස්සේ Tamanට හොඳ සංඥාවක් එහෙම නැත්නම් හොඳ සලකුණක් ඉතුරු වෙවි මම මැරිලා නැහැ නිදිමත වෙලා නැහැ මට මට ක්ලාන්ත වෙලා නැහැ මේ පණ තියෙන බවට හුස්මම නැති වුණාට භවය තියෙන බවට මොකක් හරි ලකුණක් තියෙනවා. අර ප්‍රීතියට උදම්මනලා අන්නේ ලකුණ මගාරවන්න එපා. පාවගා ගන්න එපා. එහෙම නැත්නම් නිග්‍රහ කරන්න එපා. අනදර කරන්න එපා. ඒ නිසා ගෙනාපු ආනාපානේ ගෙවි ගිය පාර හෝ හරියට තුවාලයක් සංසිඳුණට තුවාලයක් වේලුණාට කැළල තියෙනවනේ. තුවාල තියෙන වෙලාව නම් එතන අත ගන්නවත් බෑ. නමුත් දැන් කැළල තියෙනවනේ. මේ වගේ ආනාපානෙච්ච පිච්චසන කැළල හෝ තියෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පළවෙනි පොත ලියනකොටම කිව්වා ආනාපාන සතිය පටන් අර ගන්නකොට මේ හැපෙන තැන විශේෂම විපස්සනා යෝගාවචරේ කල්ලාගන්නේ එතන ආසන්නේ පටන් ගන්න කෙනාට හිත තබා ගැනීමේ උදව්වක් වෙනවා වගේම මෙන්න මේ උපක්ලේශ මතුවෙච්ච වෙලාවේදී අඩු ගානේ ආනාපානේ නැත්තම් ඒ තිබුණු තැනවත් නිමිත්තක් කරගෙන ඒක සරණ යන්න පුළුවන්. ඒ නිසා ආනාපාන නිමිත්ත අල්ල ගැනීම දෙපොලක් සතහන් වෙනවා. ඒක පටන් ගන්නකොටම තියෙන ආනාපාන නිමිත්තත් මෙන්න මේ වෙලාවේදී ආනාපාන ගිවිලා සංසිඳුණාට පස්සේ අන්නේ තිබුණ ආඩ්‍ය වශයෙන් අල්ලගන්න එකක් කියලා පටිසම්භිදා මාර්ගයේම දෙපොලක් සඳහන් කරලා තියෙනවා. තවත් පැත්තකින් මේක පෙන්ලා දෙන්න පුළුවන්. මේ ආනාපානේ සංසිඳුණා කියලා ඉස්සල්ලාම් වතාවට යෝගාවචරයේ කතා කරනවා නම් ඒ සඳහන් කරන්නේ ඇත්තටම තදබල සංසිද්ධියක් නෙමෙයි. ගොරෝසුකම නැති වුණා විතරයි. ඒක දිහා බලාන ඉන්නකොට ඒ තුල ආය ආනපානෙ පේන්න පටන් ගන්න ඉතාලම සියුම. ඊට පස්සේ ඒක සංසිද්ධියට පදිනවා. දැන් නම් නෑම තමයි කියන. නමුත් මෙතන තියෙනවා කියන සංඥාවෙන් බැලුවොත් ආනපානෙ තියෙන බාට, පණ තියෙන බාට, ප්‍රාණේ තියෙන බාට ලකුණක් තියෙනවා. ඒක එන්න එන්න ගෙවෙනවා කියනක හොඳයි. නමුත් නෑ කිව්වොත් ඒ කියන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අර ප්‍රීතියට තියෙන කෑදරකම නිසා. අර පස්සද්ධියට තියෙන කෑදරකම නිසා. අර සුඛයට තියෙන කෑදරකම නිසා. ඒ නිසා එවැනි දෙයක් නැත්තම් ධම්මෝද්දච්චයක් නිසා නැවතත් තෘෂ්ණාවකට මාන්නයකට දෘෂ්ටියකට ඉඩ නොතබා හැකිතාක් දුරට ආනාපාන දිගේ පවත්වාගෙන යන්න පුළුවන් නම් මෙතනදී එසේ මෙසේ සතියක් තිබිලා බෑ. මේ සතිය උනත් අතිරේක වශයෙන් පේන මේ උපට්ඨාන කෘත්‍ය එනකොට පස්තිත ගතිය හොඳට තේරුම් අරගන්න ඕනේ මේකට උදම්මනන්න යන නරකයි ඒ වෙනුවට ආනාපානය අසුර කරන්න. ඒ නිසා මේ දසවිත උපක්ලේශ ධර්මයේ භාවනා ජීවිතයක අවිනා කෙල්ලෙක් ලොකු වෙනවයි කියලා කියන්නේ. වැඩි වියපත් වෙනවා කියලා ආන්නේ වැඩි වියපත් වීම තමයි. ඒ නිසා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ එක දවසක් මේ බණ කියනකොට සඳහන් කරනවා අපිට උගන්වපු මහා ශීසයිඩෝ ස්වාමීන් වහන්සේ ඇතුළත භාවනා කරන අය අතර කතා කරලා කිවලු අපේ භාවනා ක්‍රමය බොහෝ විට රහත් ඵලය සඳහා නෙවෙයි එල්ල වෙලා තියෙන්නේ සෝවාන් ඵලය සඳහා කියලා. සෝවාන් ඵලය ගත්තාට පස්සේ කැමති කෙනෙක් කරන්න ගියා වෙයි. නමුත් භාවනා ක්‍රමය යොමු කරන පළවෙනි මාර්ග ඥානය සඳහා පමණයි. ඒකෙන් ඒ පුද්ගලයා ඒ ධර්ම ස්රෝතයට වැටෙනවනේ. යාට කැමති නම් යන්න පුළුවන්. අපි ඒක විශේෂණය කරන්න යන්නේ. ඒක දොර ඇරලා දෙන එක විතරයි කරන්න කියලා. නමුත් මට කතා කරුවේ ශාන්තික පළවෙනිම ගෝලයා ඒ ශාන්ති නැතුලට පස්සේ ස්ථානෙ කෙරුවේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සඳහන් කරා මම දැන් ලෝකේ හැමතැනම ඇවිදිනකොට මම සැලසුම් කරන්නේ මහා ශීසායඩෝ වගේ සෝවාන් මාර්ගෙවත් නෙමෙයි මෙන්න මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය මට කෙනෙකුට පහල කරලා දෙන්න පුළුවන් නම් මම සතුටු වෙනවා. මොකද ඒ තරම්ම මේ භාවනා කරන පිරිස ඇදලා ඉන්නේ. බර ගාණක් රහත් වෙලා. බර ගාණ සෝවාන් වෙලා බර ගාණක් ධාන ලැබලා ඉතින් මෙවත් අරන ගෙදර ගියාට පස්සේ අන්තිමට ඒක නැති වෙච්ච දවසේ වාහ කරනවා. කොච්චර බෙල්ල තියනවා මොකද එතකම්ම ගත කරපු ජීවිතේ ගත කරන්න බෑ. ඒ නිසා මෙතනදී හරියට මේක සාරයේ සාරයේ වශයෙන් අසාරයේ අසාරයේ වශයෙන් චින්තාමය ඥානෙ චින්තාමය ඥානෙ වශයෙන් භාවනාමය ඥානෙ භාවනාමය ඥානෙ වශයෙන් පහාන සංඥා පහාන සංඥා වශයෙන් තීරණ සංඥාව තීරණ සංඥා වශයෙන් තේරුම් කර ගන්නවා කියන එක ඔය භෞතික විද්‍යාව රසායන විද්‍යාව භූගෝල ඉතිහාස ඉගෙන ගන්නවා එකක් නෙවෙයි. මේක කවදාකවත් රේඛී ක්‍රමයට ඉගෙන ගන්න බෑ. අනිවාර්යයෙන්ම වරද්ද ගන්න වෙනවා. නම් වරද්දගත්ත කේ ලකුණු කැපෙන්නෙත් නෑ. කවදා හරි මේක තේරුම් අරගෙන මේ සියල්ලටම මුල කිලින්ම ආනාපානයම විතරමයි පතන්න තියෙන්නේ. හැබැයි ඒකත් අල්ලන්න අල්ලන්න ගෙවෙනවා. ඒක හොඳ ලකුණක්. නමුත් කවදාකවත් නරකයි. මං ඊගාට දැන් මොකද කරන්න ඕනේ? කොතනද අපි අනිත්‍ය භාවනා කරන්නේ? කොතෙන්ද අපි අනාත්ම භාවනා කරන්නේ කියලා. ඒ එක එක දේවල් කියලා කියන්නේ මෙන්න මේක කියන විදිහට සසංකාර නිග්‍රහ්‍ය විරහිත ගතිය සංස්කරණය කරන්න හදනවා. මේකද කතාවක් ලොකු සාංශේ මතක් කරලා කිව්වා. ගැළපෙයි කියලා මං හිතලා මේ නිදර්ශනය කියන්නේ ඉස්සර කාලේ මම හිතන ලංකාවේ නෙමෙයි මේක නම් වෙලා තියෙන්නේ ඉන්දියාවේ එකක් දසරත කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ රජුරෝ ඉන්න කාලේ ළඟ ගඟක විශාල කකුළු දණ්ඩක් කකුළුවේ අඬුවක් පාවෙලා ගිහිලා කවදාකවත් දැක නැසයි. ඊට පස්සේ මේ මාළුකාරයෝ මේක රජමාලිගාවට ගිහිල්ලා දීලා තියෙනවා. රජුරෝ මේ රාජ සභාව කියලා බලනකොට පුරোহিত බමුණන් ඇවිල්ලා දැකලා තියෙනවාද කියලා. ඊට පස්සේ කවදාකවත් මෙච්චර එකක් දැකන්නේ. ඊට පස්සේ කවලු දැන් මේක ආරසා කිරීමටත් මේ මාසයට ස්තුති කිරීම පිටසත් මොකද කරන්නේ ඉතින් පූජිත බමුණා කියලා තියෙනවා මේ වගේ දෙයකින් දේවයන්ාංශ බෙරයක් හැදුවොත් නම් පුදුමාකාර සද්දයක් දෙයි කියලා. පස්සේ රජුරෝ කරලා තියෙන්නේ අර කකුළු අණ්ඩේ හොඳ බෙර හදන්න දන්න කෙනෙක් ගෙනලා හම් දෙකක් ගැව්වට පස්සේ මුළු රාජධානියට ඇහෙනවලු බෙරේ ගන්නකොට. ඒ තරම්ම මේක සියුම්. ඒ වගේම සමබරයි. එයින් ගැව්වට පස්සේ රජුරෝ මේක රාජකීය භාණ්ඩයන් අතර භාණ්ඩාගාරේ තිබ්බලු. තිබ්බට රජ්ජුරවන්න මේකට මේ මේ මේකේ තියෙන මේ විශාල සද්ද ඇති කරන මේ අති උත්කෘෂ්ඨ తත්වේ නිසා මේකට සලකවා මදි කියලා හිතලා වරින් අර වැඩ ගන්න ගමන් ගිහලා මේකට මැණික් කොබ්බන්න ඕනයි. මැණික් කොබ්බල බලනකොට මේක බුබ්බු ගන්න පටන් ගත්තා. ඔන්න වගේ තමයි භාවනා කරන්න ගිය කට්ටියත් මේ භාවනාවට මැණික් කොබ්බන්න ගියාම අර තිබුණු සද්දෙත් නැහැ අනික ගන්න නිකන් බුබ්බුක් ගන්නවා. ඒකල බුදුරජාන් වහන්සේගේ දොස් කියනවා. අනේ මෙච්චර මහන්සිලා අපි භාවනා කරන්න ගියා ඕම් බලන්න බුදුහාමුදුර අපිට අත පාරෙන් පිට පැනනවායි. ධර්මයටත් කියනවා වෙන කට්ටියට මම ධර්මයේ කියවලක් තියෙනවා, සිල් රැකලක් තියෙනවා, සමාධික ඕම් බලන්න ධර්මයෙන්ුත් අපිට සරණක් නැහැ කියලා. ඒක උගන්වන ගුරුන් ආශ්‍රයත් බයි. Tamange සීලෙටත් දෙස්ටි ගන්නවා. හැබැයි මේක පින්වන්ත වැඩේ සෑයෙන්න හරිය යෝගාවචරයට වෙන වැඩක්. ඉතින් සාටුවාචාන් වහන්සේ සඳහන් කරන අභහුවේ පුද්ගලයෙකුට කවදාකවත් එන්නත් බෑ මේක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. පළවෙනි මාර්ග ඥාන ලැබු කෙනාට මේක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මේක වෙන්නේ පළවෙනි වතාවට මාර්ග ඥානයට යන සාර්ථක වෙච්ච යෝගාවචරය තමයි. හරීම අමාරුයි මෙතෙන් ගියාට පස්සේ ඒ ඇත්තට තේරුම් කරලා දෙන්න මේ සාරේ මේකයි අසාරේ මේකයි මාර්ගේ මේකයි අමාර්ගේ මේකයි මේක උපක්ලේශයක් මේක ඉන්ද්‍රිය ධර්මයක් කියන කල්ල දෙන්න අමාරුයි. ඒ නිසා කරන්න තියෙන්නේ එනකොට ඒක අව탁සේරු කරලා ආනාපානට යන්න පුළුවන් ද බලන එකයි. යන්න යන්න යන්න යන්න මේක හරියක නම් නතර වෙයි, වැරදි එක නම් ගසලා යයි. ඒකට ආරස්සාවක් තියෙනවා. ඒකට ඉක්මන් යන්න හදන එකනට හම්බෙච්ච මේ බොරු ලණුවක් තමයි මන්දක් තමයි උගුලක් තමයි පාශයක් තමයි මේ මේ වෙලාවේ හම්බ වෙන මේ ධම්මුද්දච්චේ. එනිසා මේ ධම්මුද්දච්ච විග්‍රහිත මානස කියන එක මේ මේ සම්දිස්ථානයේදී ගොඩ ඒම සඳහා තියෙන ක්‍රමයක් අහුවාම කියන තියෙන මෙනෙහි කිරීම පමණයි. ප්‍රීතියක් ආවට පස්සේ ඒ ප්‍රීතිය බුද්ධි විඳින වෙනකොට මේක ප්‍රීතියක් වශයෙන් මෙනෙහි කළොත් විතරක් අපිට පුළුවන් වෙයි ආ මේක ආගන්තුක එකක්ද මට උරුම දෙයක්ද නැද්ද කියලා දැනගන්න ප්‍රීතියක් ප්‍රීතියක් වශයෙන් කරනවා මිස ප්‍රීතියට නිකාන්තියක් ඇති වුන නිකාන්ති කියලා කියන කාන්දන් ශක්තියක් ඇති වුනොත් මෙනෙහි කිරීම වෙන්නේ ආනපනි කඩලා යනවා ඊට පස්සේ ප්‍රීති දිගේ ටික වෙලාවක් ගිහිල්ලා ඒ සියලු ගුණ ධර්ම නැති වෙන්න ඉඩ තියෙනවා ඒකට නම් ප්‍රශ්නයක් නෑ. ඔක ආන වෙලාව හදා ගන්න පුළුවන්. නමුත් පශ්චාත්තාපයකටපත් වෙලා වැරදි ප්‍රකාශ කරන්න ගන්න. ඒ නිසා මේක හොඳ කඩයිමක්. මේ වගේ භාවනා වැඩමුළුවක ඉන්නකොට මේ වගේ தත්වයකට එන්න තියෙන ඉඩ වැඩි. gedara ඉඳගෙන අපි දවසකට පැයක් නැත්නම් සුමානෙකට පැය දෙක තුනක් වගේ කරාට මේ ගැම්ම ගන්න බෑ. ඒ ගැම්ම ගන්න බැරි නිසා මඟට යනවා ආපහු එනවා මඟට යනවා ආපහු එනවා. නමුත් මේක දිගට කරනකොට එනවා. එතෙන්ද හොඳට මතක තියාගන්න කවදාකවත් අදි탁සීරට යන්න එපා. මෙතෙන්ද යනකොට එන මේ ප්‍රීති සුඛ වගේ දේවල් කවදාකවත් ආමිෂ ලෝකේ ලබා ගන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි. නමුත් උද්දච්චයක් ඇති කරනවා. ධම්මුද්දච්චයක් ඇති කරනවා. ඒ නිසා ඒක පුළුවන් තරම් අව탁සීරු කළ ආනාපානෙම කරගෙන ගියොත් ඒ පුද්ගලයා ඊට පස්සේපත් වෙනවා සාන්ත වූ ප්‍රණීත වූ ඒකෝදි භාවයකටපත් වෙච්ච වෙනම සමාධියකට. ඒක මේ නීවරණ තියෙන හිතකට තේරුම් ගන්න බෑ. සියුම් උපක්ලේශ තියෙන හිතකට තේරුම් ගන්න බෑ. මේ කියන ධම්මොද්දච්ච තියෙනකට තේරුම් ගන්න බෑ. ඒ ඒකටපත් නොවිත් බෑ. පත් වෙවිම් වෙමින් වෙවි වෙවි දිග්ගතෝම ඒ දණ්ඩක යන මිනිහා අත්තලතරින් නැතුව වගේ ආනාපානෙම සුද්ධ කරගෙන යන්නේ ආනාපාන සති සූත්‍රයේ ඉතාම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඒක නිසා ඒක යන්න යන්න යන්න යන්න ආනාපානෙ සියුමුණාට මේ ධාති කොච්චර හම්බුණත් මේ එකකවත් අතරමඟ නතර නොවි යන්න නම් එසේ මෙසේ දාන ශක්තියක් පුරලා තිබිලා බෑ. ඒක නිසා දාණය තුලින්ම මුළු නිවනම විස්තර කරලා දෙන්න පුළුවන්. මෙතනදී අපි දාන්නේ දීලා දාන්නේ භාවනා කරනකොට පහළ වෙන මේ ඉන්ද්‍රිය ධර්ම වශයෙන් මුවාවෙන් බොජ්ජංග මුවාවෙන් මතුවෙන මේ ගුණ ධර්ම පවා ආනාපාන සිුම් වෙච්ච එක තරම් වටින්නේ නැහැ. ඒ නිසා මම මේක හරියක නම් නතර වෙයි, වැරදි එක නම් හැලෙයි කියලා නිතරම ආනාපානය අසුරු කරන්න අසුරු කරන්න මේවා Tamanට දාස භාවයටපත් වෙනවා. මේවා ඉන්නකොටම කඩාන පැනලා මේවා බාරගත්තොත් අපි ඒකට දාසකත්වයටපත් වෙනවා. දාස වෙනවා, අපි යටත් වෙනවා. නැවත නැවත නැවත නැවත එන ක්‍රමයට කරන්න ගියොත් මේ සාරය අසාරය දෙක තේරුම් ගැනීම දක්ෂකමක් එනවා ඊගාට බරපතල ප්‍රශ්නේ තමයි මේ තරම්ම කාමභෝගීව කාමලෝකේ හැසිරෙන පිරිසකට මේ වගේ සියුම් දෙයක් කවදාන sannivedane කරන්න. කොච්චර බන කියලා කොච්චර හසුරවන්න වෙයිද අපිට අඩු ගානේ සුතමේ ඥානයේ මට්ටමේ මේ ගතියේ ගණිතිනුවක් වෙන්නේ. චින්තාමය ඥාන මට්ටමින් ගණ දිනුවක් වෙන්න. භාවනාමය ඥාන මට්ටමින් ගණ දිනුවක් වෙන්න. එචා එකම පිරිස එකම භාවනා කරමින් එකම ධර්ම දේශනා මාලා පවත්වමින් යනකොට නම් අපිට දවස් ගාණක් වේදිකා සකස් කරගෙන මෙතන ගේන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒවට කියන්නේ සාමාන්‍ය කොටේ භාෂාවෙන් ගැඹුරුයි කියලා. ගැඹුරු තමයි. ඒක පිළිබඳව නම් කිසියම් අවතක්සේරුවක් කරන්න බෑ. මොකද ඒ තරම අපේ හිත වංචනික නිසා, චපල නිසා, වංචනික ධර්ම රාශියක් වැඩ කරන නිසා. මේ මතුවෙන්නේ වංචනික ධර්මයක්ද සත්‍යයක්ද කියලා තේරුම් කරගන්න බෑ. නාම ධර්මවල. නමුත් අපි කායනුපස්සන රූප ධර්මත් එක්ක වැඩ කරනවා නම් පරීක්ෂා කරලා බලන්න පුළුවන් නිසා වංචනිකද නැද්ද කියලා පරීක්ෂා කරනකොට ඒ වෙලාවේ පවතින නාම ධර්ම පිළිබඳවත් අපිට යම් තක්සේරුවකට ඉන්න පුළුවන්. මේ විදිහට යම් විදියකට මේ දසවිදෝපක්ලේශ ගෙවම් කරන්න පුළුවන් වුණොත් මෙතනදි සිද්ධ වෙන්නේ සංඥාව සහ වේදනාව පිළිබඳ ඊටාම සියුම් සුද්ධියක් සිද්ධ වෙන්නේ. වේදනාවේ සහ සංඥා දෙකෙන් තමයි අපි මේ නලවන්නේ. අපි නටවන්නේ. කාම ලෝකේ නෙවෙයි භවනා ලෝකේ නැට වෙන්නේ සංඥා වේදනා දෙකේ වට කියනවා චිත්ත සංකාර කියලා. දැන් කාය සංස්කාර නැත කරපෙන්න තවත් සංඛාර ඇති කරනවා මේක වැඩිපුර දියුණු කරන්න ඉක්මන් කරන්න එහෙම නැත්නම් මේ දන්න මති මතාන්තර ක්‍රියාත්මක කරන ඒ ඔක්කොම වෙන්නේ උද්දච්ච බව දැනගෙන ආනාපාන වැඩ දීලා බාර දීලා මේ වේදනා නිසා හෝ ප්‍රීති සුඛ ආදී වේදනා නිසා හෝ සංඥා මතය නැත්නම් සංඥා විසින් දෙන මේ ලනු කන්නේ නැතුව මට එහෙම පස්සම්බනේ වෙන්න ඇරලා ඒවයි හේම සංසිඳලා ගියාට පස්සේ තමයි ඒ හිත චිත්ත පරිසංවේදී අසසිත සාමීති සික්කති කියලා මේ හිතක තියෙන මේ තාම සියුම් ගති නිසා අපිට මේ හොඳක් දෙනවා නම්බුවක් දෙනවා හරියන එකක් දෙනවා කියලා ලාභ සත්කාර මුවාවෙන් හෝ අපි ආඩම්බර කරන මුවාවේ මේ එන දේවල් වල තියෙන මාරපාක්ෂික භාවය එහෙම නැත්නම් අසාර භාවයේ තේරුම් ගන්න ගියොත් ඒ බාධා වලින්තර එහෙම නැත්නම් කෙලෙස් වලින්තොර සුකුම වූ කෙලෙස් වලින් මුත්තර හිත කර්මණ්‍ය වූ මුදු වූ හිත තමයි ඉදිරිපත් වෙන්නේ නැත්නම් රත්තරන් වල ඒ ගොරෝසු ගතිය අකර්මණ්‍ය ගතිය ප්‍රභාසර නැති ගතිය නැවත නැවතත් පිච්චිල්ලෙන් අරගෙන අන්තිමට ප්‍රභාසර වූ කම්මණීය වූ මුදු එහෙම නැත්නම් ආභරණ සකස් කරන තරම් කීකරු රත්තරන් හදා ගන්න පුළුවන් ඒ චිත්ත පටිසංවේදී ආනපාන සතිය චිත්තානුපසනාවේදී සඳහන් කරන චිත්ත පරිසංවේදී කාට පෙන්වනවා ආභිප්පමෝදයන් චිත්තං අසසිසාමිති සික්කති කියලා මෙතෙන්ට යනකම් ධර්මයේම සරණ කරගෙන බුදුන්ම සරණ කරගෙන සංඝයාම සරණ කරන සීලෙම සරණ කරන ගියොත් ඒ බුද්ධයාට අති ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් අර ගන්නවා අනේ සංසාරේ කොච්චර කාලයක් මේ මතුවෙන ධර්ම නිසා භාවනාවේ මතුවෙන ධර්ම නිසා මම නැවත නැවතත් ප්‍රවාහයට ඇදවැටනද මම අද ඒකෙදි මේ උපක්ලේශ පිළිබඳ අවබෝධ කරපු නිසා ගඟ දිග හරහාට නෙවෙයි පහළට නෙවෙයි උඩට පීනපු නිසා මට අද හරි වැරද්ද මාර්ගය අමාර්ගය තේරුම් ගන්න පුළුවන් උනායි කියලා අති ප්‍රමෝදයක් පහළ වෙන පටන් අර ගන්නවා. ඒක මේ ਸਰවචනාංශෝ ධම්මපද වගේ ගාථාවල සඳහන් කර තිනවා ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කිය. මානි මේ මේ තරුණ උදයබ්බය මේ උපක්ලේශ සහිතව එහෙම නැත්නම් මේ ධම්මුද්දච්ච සහිත පහළ වෙන තරුණ උදයබ්බය උපක්ලේශ ගෙවා දැමීමෙන් බලවත් උදයබ්බය බවට පත් කරගත්තොත් දැන් දඹරත්තරණක් බවට පත් කරගත්තොත් එවැනි භික්ෂුවක් ශුඤ්ඤාගාරම් පවිට්ටස්ස අරණ්‍යකට හෝ රුක්ක මූලයකට හෝ ශුඤ්ඤාගාරයට ගියාට පස්සේ සන්තචිත්තස්ස බික්කුණෝ ඒ සාන්ත හිත ඇති ඒ භික්ෂුව අමානුෂී රති හෝති. මිනිස්සෙකුට හිතා ගන්න බැරි manussත්වයේ ඉක්ම වූ රතියකට වැටෙන මේකට කියන භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ. එතෙන්දී ඇත්තට ප්‍රහාණය කරන ඉතාම සියුම් නිකන් කහටක්. එහෙම නැත්නම් මේ තෙල්කුණක් අර වගේ පස් මුදල්ෙන් අයින් කරන පස් නෙමෙයි. එහෙම නැත්නම් අතට අල්ලලා අයින් කරන සියුම් වැලි නෙමෙයි. තාම තුනි කහටක් අයින් කරනමුත් ප්‍රභාස්වර මේ රත්තරණි මතුවෙන්නේ ඩාට තමයි. අමානුෂී රචී හෝති පස්සන්තෝ උද්‍යබ්බයන්. එතකොට සුද්ධ වශයෙන්ම තේනවා ඇතුළත බැලුවත් පිටත බැලුවත් තියෙන මේ ලෝකයේ මේ හතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම පමණයි. සැප දුක කියන දෙකේ ඇතිවීම නැතිවීම පමණයි. මේ හඳුනා ගැනීම කියා ගන්නා වූ දේවල් ඇති වෙන තීම් පමණයි මම නෙවෙයි මෙවුව සංස්කරණය කරන්නේ. කිසියම් සංස්කරණයකින් තොරව කිසිම ඇඟිලි ගැහිමකින් තොරව කිසිම මමායනකින් තොරව මේ ඇති වෙන දේ උතුරන කිරි හලියක් දිහා බලා ඉන්නා වගේ දියකඩකට වහිනකොට පේන ලකුණු වගේ සම්පූර්ණ බලන්න පුළුවන් ඊගාට මම මොකද කරන්න ඕනේ මේක දිනු කරන්න මම මොකද කරන්නේ කිසියම් ඒ වගේ සංස්කරණය කිරීමේ වෙහෙස නැත්තම් ওই කියන ටෙන්ෂන් එක කියලා කියන්නේ ඔය ලෝකේ තියෙන අසහනය කියලා කියන්නේ මානසික ආතති කියන්නේ කිසිම දෙයක් නෑ. දැන් දන්නවා ධර්මයේ විදිහට වැඩ බාර ගන්න තියෙනවා ඒක වෙන්නේ ඔන්නේ මාර්ගය මාර්ග දෙක තේරුම් ගන්න වෙලාවේදී. ඒක ඒ නිසා යෝගාවචරය ප්‍රාර්ථනා කරන හැමදාම පුළුවන් තරම් භාවනා මෙතෙන් ඇවිල්ලා කිසි පුළුවන් තාලයකට මෙට ඇඟිලි නොගහ ආනාපානෙම සරණ කරගෙන යන්න ඇරියොත් අර තමන් කලින් ගත සද්ධාවත් සීලයත් මානසික සෞඛ්‍යයක් තියෙන කෙනාට හොඳ පෞරුෂත්වයක් ඇති වෙනවා මේක තමයි කරන්න තියෙන උත්තරම ආර්ය පරිේශණය කියලා. ඒ වෙනුවට ඇඟිලි ගහනවා කියලා කියන්නේ අනාර්ය පරිේශණය. අසත්පුරුෂ වැඩක් වෙනවා. අසත්පුරුෂයි කියලා කියන්නේ පෞකාරකමක් නෙවෙයි මේ වැඩේ කියලා දෙන්න වෙන වචනයක් නැති නිසා. මෙතෙන්දී Taman සත්පුරුෂ වෙන්න ඕනේ ශාසනය ගැන හිතන්න ඕනේ මේ සරුවච්චන් වහන්සේගේ ධර්මයක් එක වැඩ කරන්න කියලා හිතන්න ඕනේ නිසා සියල්ල කැප කරන්න ලෑස්ති වෙනකොට කොච්චරද කැප කරනවා කියලා කියන්නේ මේ ඕපාස ඥාන පීටිපසද්දි වගේ දෙයකට වක්වත් තණ්හාවක් ඇති නොවි ඒකෙන් වත් මම උසස් අනුන් පහත් කියලා හිතා ගන්න නැතුව මේක මම භාවනා කළා මට හම් වෙච්ච දෙයක් කියලා බලඳ ගන්නේ නැතුව ධර්මයේ වැඩ කරන ඕනම කෙනෙකුට මේක හම්බ වෙනවා මේක ලැබෙන්න ලැබෙන්න මේ නිහතමානී වෙලා ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න බුදුහාමුදුරන්ගේ ගුණයක් විදිහට සලකලා ධර්මයේ තියෙන නෛර්යානික ගුණයක් විදිහට සලකලා අනේ මෙතෙන් දෙනකන් මේ අවුරුදු 2600 ඇතුළත කී තරම් තෙරුණාසලා ප්‍රදේශයක් මේක දැනගෙන අවබෝධ කරගෙන නිස්සද්දව අපිට මේක කියලා දීලා තියනවාද කියලා ඒ ආචාර්ය પરම්පරාව කෙරෙහි සංඝයා කෙරෙහි ගෞරවයක් ඇති කරගෙන අනේ මමත් අද මෙතෙන්ට ආවේ අකමැත්තෙන් හරි කමන්නේ මේ තාම ගැඹුරු සීලයක් රැකපු නිසානේ. ඒක මේ ලාභයට සත්කාට කරපු දෙයක් නෙවෙයිනේ කියලා අර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයත් Tamange සීලයත් හැර පිටනම් සරණ යා යුතු මෙයින් පිට මොන්නම දෙයක් අපිට මේ ඇදහිය යුතු වස්තු හතරමයි. ඒක මගෙන් ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඇත්තෙත් නෑ. ඒක මට දෙන්න පුළුවන් කෙනෙක් ඇත්තෙත් නෑ. මං ඒක සරණ ගියොත් ආන්න බුද්ධ පුත්‍රෙක් වෙනවා බුද්ධ දුහිතකාවක් වෙනවා. බුදුහාමුදුරේ ඒ කෙනාට බය නැතුව සැක නැතුව කතා කරලා කියනවා ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දිහිතා කියලා. මොකද ඒක නිකන් මේ බුදුහාමුදුරෝ ආශිර්වාද ගන්නව නෙවෙයි. ඒ තමන් මේ පාරේ යනකොට තමා විහිම්ම අසාරේ පැත්තක දාලා සාරේ අරගෙන යන්නේ ඒකයි. ඉතින් මේක හරි අමාරු මොකද හිතේ වංචනික ගති නිසා අපි නොදැනුවත්වම මම මාගේ කියන ගතියටපත් වෙනවා. නොදැනුවත්වම මේ මම උසස් 95ත් කියන මේ මාන්නයට වැටෙනවා. නොදැනුවත්වම මේ ධර්මයට ආශාව ඇති වෙනවා. ඒක ඒක ඒ ආශාව ඇති වෙන එක නරකයි කියන්න නෙමෙයි මම මේ හදාන්නේ. මම මේ කියන්නේ සරුවත්ඥන්සේ සඳහන් කරනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මාන්නේ මේ උඹලා ඉගෙන ගන්න ධර්මයක් උඹලට අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. ඒක හුඟ දෙනෙක් කැමති නෑ මේ මහාන් ඒගොල්ලෝ හිතන්නේ මේ ධර්මයේ එකතු කරන එක අනිවාර්යයෙන්ම කේවල తත්වයෙන්ම හුදු හොඳ වැඩක් කියලා. හොඳයි වැඩ ගන්නකම්. වැඩ ගත්තට පස්සේ ඒකත් පැත්තක දාන්න වෙනවා. ඒගොඩට ගිය මිනිහා පහුර අතාරිනවා. ඒවා හරි එකතු කරන්න පටන් අරගත්තොත් ඒකෙන් උද්දච්චයක් තමයි ඇති කරන්නේ. ඒ නිසා ඒවා අවශ්‍ය වැඩේට ඕනේ. ඒක පිළිබඳව කිසිසේත්ම සැක කරන්න එපා. ඒක පිළිබඳව සම්පූර්ණ දහම කවුවක් තියෙනවා. නමුත් වැඩේ ඉවරනාට පස්සේ ධර්මේ නෑ අපි ගැන අපේක්ෂාවක්, අපිත් නෑ අපේක්ෂාවක්. අපිට තියෙන ඊගාව ධර්මයට අනේක. ඒ නිසා වැඩපිළිවෙල තියෙන්නේ ගොරෝසු දේශියුම් දෙයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වෙන්න. සියුම් දේ අතිසූක්ෂම දෙයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ. මේ වෙලා වෙලා වෙලා අන්තිමට ශූන්‍යත්වයට දක්වාම යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා තණ්හා වශයෙන්, ද්වේෂ වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් තිබුණු දේවල් වල ගෙවා දැමීම. ඉතින් ඒ නිසා මේ අවශ්‍ය වෙලාවේදී මේ අවශ්‍ය ප්‍රතිකර්මයේ කිරීමේ ශක්තිය, එහෙම නැත්නම් මේ මාර්ගය අමාර්ගය තේරුම් ගැනීමේ ශක්තිය, එතන සාරය අසාරය තේරුම් ගැනීමේ ශක්තිය ගැන කිසි කෙනෙක් අදහන්න එපා. කිසි කෙනෙක් අදහුවට කිසි කෙනෙකුට කිසි කෙනෙක් දෙන්න පුළුවන් එකක් මේකේ නෑ. වැරදි කරලම භාවනා කරලම තමා තුළ මේක ඇති කරගන්න ඕනේ. ඒක ගැම්මෙන්මයි එන්නේ. එච්චර විතරක් මතක තියාගන්න. කැලි කැලි හදලා පස්සේ පුට්ටු කරලා නම් කවදාකවත් ගන්න බෑ. ඒ ගැම්ම ආවනේ කෑම වේලක් කතා කරනවට කරන්න දෙයක් නෑ. වෙන කරන්න තියෙන වැදගත් වැඩක් කතා කරන දෙයක් නෑ. ඒ වෙලාවේදී කලදුටු කල වලහියගම් කියලා සීගම් සීගම් කියලා ගොවිතැන් කරන ගොවිත ගොඩගොවියෙක් වැස්ස වෙලා වැඩ කරගන්නවා වගේ වැඩ කරගන්න අවශ්‍ය ශක්තිය අනන්ත අප්‍රමාණ විදියට සරුවචනාංශයේ ජීවන සත්‍රාවෙන් ධර්මයෙන් පෙන්ලා දීලා තියෙනවා. ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. අපි ඒකත් තේරුම් ගන්න ධර්මයේ ගැළ නිර්වුල් වේගෙන එන වෙලාව එනවනම් කිසිම දෙයකට ඒක හෙට්ටු කරන්න එපා. ඒකේ පුළුවන් තරම් ඉදිරියට ගෙන යන්න වැඩ කරනකොට මේ මම නිවන් දකින්නවා කියන එක නෙමෙයි හිතන තියෙන මේක සාසනික කටයුත්තක් කියලා. එතකොට අපිට හම්බෙන අතිරේක ලාභය තමයි Taman නිවන් දකින්න එක. කොටින්ම කියන්නේ ඉතින් නිවන් දකින්නකොට තම යන තමනුත් නැති වෙන නිසා ඒ වචනේ වුණත් කියන්නම. ඒ තරමටම ගැඹුරකට ගෙනියනවා. ඊට පස්සේ තමයි මේ කර්මන්‍ය වූ මුදු ප්‍රභාසර වූ රත්තරණ හම්බෙන්නේ. එහෙම නැත්නම් ආභරණ හදන්න පුළුවන් මට්ටමට රත්තරණ මෙලෙක් වෙන්නේ. ඒ වගේ තමයි මේ මෙයින් එහාට තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා ප්‍රතිපදාව මොකක්ද කියලා තේරෙන්නේ මින් එහාට තමයි. මෙතෙන්ට එනකන් තියෙන්නේ ඔය කාංකා විතරණය, මග්ගා මග්ග ඥාන දර්ශනය ආදී වශයෙන් අර රළු රළු කොටස් අයින් කරන එක. මෙතනින් එහාට තියෙනවා නියම ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධ වෙච්ච ප්‍රතිපදා. ඉතින් ඒ නිසා ඒ ගෙවම් කරමින් ගිය මාර්ගයේ මාර්ගයේ සංසන්දනාත්මකව සාපේක්ෂකව ඉදිරියට යෑම මේ දෙන්නෙකුට සමාන නෑ. ඒ අදාළ කෙනාට මේ ධර්ම මාර්ගයේ නැත්නම් මේ බණ වලින් අදාළ පණිවිඩය ලැබේවා ලැබිලා නියම වෙලාවට ඒ තීන්දුව ගැනීමේ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ආශීල දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඈ? වුණා. ආ ඒක අපි කියන්නේ මුලැමැදාග. සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඕනම සිද්ධියක් සංසිද්ධියක් කියලා කියන්නේ ඒ සිද්ධියටම ආවෙනික හටගන්මක් තියෙනවා. ඒ සිද්ධියේම පැවැත්මක් නැත්තම් වෙනසක් වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ඒ නිසා සංස්කාර කියලා නම දෙන්නේ අන්නේ ලකුණු තුන තියෙනකට තමයි. යම් ලකුණක යම් සිද්ධියක මුලැමැදාගක් තියෙනවා. ඒකට සංස්කාර කියනවා. හැම සංස්කාරයකම මුලක් මැදක් අගක් තියෙනවා. ඒක නිසා කිසිම දෙයක් මේ ලෝකේ අහසෙන් එන්නේ නැහැ. ඒකට මුලක් තියෙනවා. කිසිම දෙයක් නැති වෙන්නේ ඒකේ අගක් තියෙනවා. ඒ නිසා අපි සැපක් ආවත් දුකක් ආවත් ඒ හැමදේ උපාද තිති වශයෙන් වංග වශයෙන් බලනකොට සැප දුක සමානයි. මොකද සැපටත් තියෙනවා මුලැමැදාග දුකටත් තියෙනවා මුලැමැදාග. ඒ විතරක් නෙමෙයි. ඒක බොහොම ලස්සනට පෙන්ලා දීලා තියෙන සැප දුක් ගැන ගන්නකොට සැපයේ උපාදය සැපයල වුණාට සැපයේ භංගේ දුකක් ඇති. දුකේ උපාදයේ දුකක් වුණාට දුක නැති වුණාට සැපක් ඇති වෙනවා. ඒ නිසා දෙක එකතු කරලා ගත්තාම කොයි එකත් එකයි. ඒක දන්නේ නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම දුකට වෛරයකුත් සැපට කැමැත්තකුත් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ උපාද ත්‍රිභංග වශයෙන් මේ සිද්ධිය දැකලා නැහැ. දැක්කනම් මේ ලෝකේ කිසිම සිද්ධියක් නැහැ සැප දුක දෙකෙන් සමබර වෙච්චි නැති. ඔක්කොම තියෙන එකයි ඒ උනාට අපි කොච්චර දෝ මේකනම් ඕනෙමයි මේ වෙනුවෙන් මම පණ දෙන්නම් ඕන දෙයක් ඕන මේකනම් එපාමයි මේකනම් මරණක් අපනක් කොටනවා කියාගෙන මේ දෙක බෙදාගන්න මේ එක්ක උපාදිතී දන්නේ නැහැ එහෙම නැත්නම් මේ හැම දෙයකම මේ දෙකක් තියෙන බව පැති දෙකක් තියෙන බව අපි දන්නේ නැති ඒක බලන් දර ඉවසන්නේ නැහැ හැම දෙයක්ම හොඳට බලන්න බලයි උනාට පස්සේ ඔය එකකවත් ගන්න දෙයක් නැහැ අපි ඔය සැලසුම් කරන තාමත්ම උසස් තත්ත්වයක් කියලා කියන්නේ එතෙන් ගිහිල්ලා බලන්න ගියාට පස්සේ ගන්න දෙයක්. ලැබෙනකන් නම් බුදුහාමේ පුදුමාකාර උනන්දුවක් පුදුමාකාර නිර්මාණශීලීත්වයක් පුදුමාකාර කැපවීමක් එනම ගිහිල්ලා බලන්න. මොන්නම දෙයකවත් ගන්න දෙයක් නැහැ. හොඳ ලස්සන කවියක් ලියලා තිනවා කුමාරතුංග මුණදාස මහත්තයා මට ඒක සම්පූර්ණ මතක නැහැ. ඔය රැලක් නැගගෙන එනකොට මෝදායිනේ බලනකොට ලස්සනට බින්දලා පිටිපස්සට යනකොට ගන්න දෙයක් නැහැ. මලක් පිපෙන්න පොරටුව තියෙන වෙලාවේ බොහොම సౌందర్యාත්මකයි. ඒක ලොකු නිර්මාණ ශිල්පයක් දෙනවා මිනිසුන්ට යඟම් පුප්පවනවා. නමුත් මල පිපිලා පෙති හැලලා තරි ගහිලා අර බට්ට විතරක් ඉදිරියපත් ඉච්චාම කිසිම හරයක් නැහැ. උදේ ඉර නගිනවා දකින්න අපි බීච් එකට යනවා. ඉර නගිනකොට හරි සන්තෝෂ. දවල් වෙනකොට සන්ග්ලාස් දානවා. මේ ඉර පේන්නේ නැහැ. ඒක හරි සරක්. ආයෙත් හෙට යනවා ඉර නගිනවා බලන්න. නමුත් නැගලා ඉවරනට පස්සේ ඉර හරි සරක්. ඒ නිසා කොයි එක හරි දිගට බලන්න හිටියොත් ඔය මොනම දෙයකවත් අර කයි මේකයි කියලා වෙනසක් නැහැ වෙනසක් තියෙනවා කියන જાතිය තමයි පුත්තජනයයි කියන්නේ. වතර කිසිම වෙනසක් නැහැ කොයි එකෙත් තියෙන සමහිත කියන එක නාට කියනවා ආර්යයන් වහන්සේ කියලා නැත්නම් රහතන් වහන්සේ කියලා. උන්වහන්සේලාගේ විවහාර වල බලනකොට ඔය කිසි දෙයක වෙනසක් නැහැ. ඒක මට ලස්සනටම හිත වැදුනේ අර අම්පිටි රාහුල හඳුරු කියාපු කතාවකට මේවා කියලා මම බැනුම් අහන ඉඳ කරන්න දෙයක් නැහැ. බලු බෙට්ටක මුලයි මැදයි අගයි කියලා මහත්වෝ තියනවාද වෙනසක් කියලා ඇහුවා. පිටයි මැදයි කියලා වෙනසක් තියනවාද කියලා ඇහුවා. මං යනකොට මේ ගිය ගමම්ම. සංසාරේ කියන්නේ බලු බෙට්ටක් මහත්වෝ. මං ගිහි කාලේ කිව්වේ. මේ බෙට්ටේ මුල කෑල්ල හරිනෑ මැද හොඳයි කියලා දෙයක් තියෙනවා. මේ පිට කට්ටේ හරිනෑ මැද කෑල්ල හොඳයි කියලා. ඔය අපි හොයාගෙන යන මොනම දෙයකවත් ඔය ඔය උපමාවෙන් ගත්තාම තමයි කියන්නේ. මේක අත ගෑවොත් ගඳ ගන්න එච්චරයි තියෙන්නේ. ආමිෂේ පුරාවට තියෙන බල්ලගේ උපමාව තමයි. හැබැයි ලැබෙනකන් නම් හිතාන තියෙන්නේ නෑ නෑ. අල්ලපු gedර තියෙන එක අපිට හම්බ වෙනකන් ඒක විශාල සටනක්. හම්බුනාට පස්සේ ගන්න බෑ. ඒක හොඳට තේරෙනවා ඔය දියුණුවයි සම්මත රටවල හැම පවුලකටම කාර් දෙකක් තියෙනවා ෆ්‍රිජ් එකක් තියෙනවා ලොකුම විදිය ටෙලිවිෂන් එකක් තියෙනවා ඔක්කොම තියෙනවා හැබැයි ගෙදර රණ්ඩු. එක එක්කත් බලන කෙනෙකුත් නැහැ මේවා. ඒකේ මේ ළඟදි කියලා තියෙනවා මේ මිනිසුන්ට ලොකුම මේ අවශ්‍යතාවය තියෙන්නේ Ferrari කාර් එකක් ගන්න එක. තව හොඳ නන් දෙක තුනක් දාතන කාර් එකේ. ඊට පස්සේ සුකෝපභෝගී බෝට්ටුවක් ගන්න එක. හැම ගෙදර ඉස්සරහාම විශාල බෝට්ටුවක් තියෙනවා. ඒ ඒ මිනිසුගේ දක්ෂකම. ඒ බෝට්ටුවක් සහ මේ වගේ Ferrari වගේ කාර් එකක් ගන්න දවසේ සතුටු දවස් දෙකක් තියෙනවලු. එක තමයි තටමල තටමල තටමල කවදා හරි එක ගන්න දවස. දෙකේ එක විකුණන දවස. ගත්තට පස්සේ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට වෙනම නිවාඩු දාන්න ඕනේ බෝට්ටුව සුද්ධ කරන්න ඕනේ අනම්මනම් කරන්න ඊට පස්සේ ඔක්කොම සටන් කරලා ඉවරලා මේක කාට හරි විකුණපු දවසේ අන්න දෙවෙනි සතුට. අයියෝ ඒක හරීම ලස්සනයි ඒ සෙල්ලම දිහා බලනකොට මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ කිව්වේ ජිනේ කදරියන් දාන්නේ කාට හරි ඕන නැකෝ දීපන් ඊට වැඩි දඬුවමක් නැහැ. යමක් ඉතාම අවශ්‍ය වෙලා යමක් ඉල්ලනවනම් ඌට ඒක දෙන්න ඕනේ. දීපු දවසේ ඌ උඩ බලනවා අත ගන්නවා පිටනවා ඊට පස්සේ මම දාලා යනවා. ඕන දෙයක මුලැමැදාක දකිනවා නම් ඔය ලෝකේ තියෙන ඕනම සම්මත දේවල් වල අපි අද ඉන්නේ හොඳ තැනක මොකද හේතුව මේ තාක්ෂණයෙන් අපි අරගෙන ගියා කෙලවරකට ලංකාව ගියේ නෑ පළවෙනි ලෝකේ රටවල් ගියා ඊළ තාක්ෂණය නිසාම සදාචාරය වෙනසුවා පරිසර දූෂණය කළා මිනිස්සු ඉන්න අනාගතයක් නැති කළා දැන් ආපහු එන්න පටන් ගන්න තියෙනවා සම්ප්‍රදායට එයාපෝට් වලට ගියාම HSBN බැංක් මොකක්ද ඒ බැංක් එකේ නම ආන් ඒකේ ගහන ඇඩ්වර්ටයිස්මන්ට් එක එදා මොඩ් එක අද සම්ප්‍රදාය වෙලා අද සම්ප්‍රදාය එදා මොඩ් එක වෙලා. එදා ඊටාම දිනුනුයි කරපේක අද එපා වෙලා. එදා මේ සම්ප්‍රදාය කියපේක අද විශාලම මොඩ් එක වෙලා තියෙන හොඳ මම දැක්ක අපි ගේනකොට මේ හෝටල් එකට ගියා. ඒකේ ගහලා තියෙන්නේ මේ මොනවද කියන්නේ? එළවලු කූඩ තියෙන්නේ වේවල් වලින් හදපු. ඒවා දිරච්ච මේකක් අරගෙන විත්තිය ගහලා ඒකේ මේ පඬ රැල් ටිකක් එල්ලලා. ඉතාමත්ම টොප්ම টොප් ක්ලාස් හෝටලේ. ඊට පස්සේ මම ඒක තට්ටු කළක අපේ අම්මා හිතන මේක දාන්න තැනක් නැතිකමට බයි. ඒ රටේ විශාලම දේ. අනිත් එක අපි ඉඳගත්ත මේ වගේ ගිහලා කෑම ගන්න ඒක තියෙන විශාර තල් කොල්ල තල් ගහක පිත්ත තියෙන. තල් ගහක පිත්ත. පතුරු ගහච්ච එක. ඒක තමයි අවුරුදු ගාණක් තියාගෙන ඉන්නවා. කොච්චර වේදම් කරන්නේ නැද්ද කියලා හිතන්න බෑ මේ වගේ රටකින් ජර්මනියට ගෙනියන තල්පිටක්. ඒක තමයි ඒක දෙන ඒ ඒ හෝටලේ ප්‍රධානම පෙන්වන්න තියෙන දේ. දැන් අද සම්මදානේ දාලා අපි මොකද කිරුවේ? ඔව් ඔක්කොම විසි කරලා පුච්චලා අනේ යන්තම් පරිසරය දූෂණය කරුවයි කියලා පිරිසුදු කරලා නිකන් හිටියා. ඔය දෙකේ අතෙන්ද ගියා නම් ඒක මේ තියෙන ටික ගෙනිච්චා නම් දැන් අපි ඔය වලට වේවැල් ගහක gediyak. එහෙම නැත්නම් මේ හොර කොලයක්, දෙල් කොලයක්, හොර gediyak, දෙල් කොලයක් ගෙනිච්චා නම් ඒ රටක මෙච්චරයි කියලා ගාන කියන්න බෑ. මොකද ඒ රටවල නෑ ඒ ජේ මිනිසුන්ට හරි වටිනවා. මෙහි ආවට පස්සේ මේ හොර පැලවෙනකොට මල්ල වාතේ ගලවලා දානවා. නිසා මේ සියලු දේවල තියෙන ආවස්තික වටිනාකම. opportunity එකක් විතරයි තියෙන්නේ. ඒක ගියාට පස්සේ ගන්න බෑ. නමුත් ඒක ඉතින් ඔක්කොටම මේක දීලා කරන්න පුළුවන් ආර්ථික සමලෝකයක් හෝ දේශපාලන සමලෝකයක් කියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා මේ ලද දෙයින් සතුටුයන් සන්තුට්ඨෝ හෝති iterator චීවරේන සන්තුට්ඨෝ හෝති iterator චීවර සේනාසනේන කියලා මම ওই ලන්ඩන් බුදුසියාර ගියාට පස්සේ මේ දෙකන් තුල භාවනා කරන්න ආපු මේ මහත්ය ඇවිල්ලා හිටියා ඒ කවුද මට මතක නැහැ යගෙන. මට ගෙනත් දුන්නා පොතක් enough කියලා. ඒකේ ලියලා තියෙනවා කවදා හෝ ජීවිතේ ඇති කියන්නේ ඉගෙන ගත්ත මිනිහා විතරයි පොසතයි කියන්නේ. ඇති කියන එක දන්නේ නැත්නම් ඉතින් මනුස්සයා සදාකාලික දුප්පතේ තමයි කියලා. ඒ මුළු පොතේම ලියලා තියෙන ඉනෆ්. කවදා හරි ඉනෆ් කියන දන්නවනම් ඒ මනුස්සයා මේ ලද දෙයින් සතුටු වෙනවා. එහෙම නැතුව මේ අහවල් දේ මට මදි කියනවනම් ඒ අඩුව, ඒ පිළිකාව, ඒ ඒ ඒ ටෙන්ෂන් එක වළක්වන්න මොනම ධර්මයක්වත් ලෝකේ නැහැ. මේ සමේ ලද දෙයින් සතුටු වීම තමයි සන්තුට්ටි පරමන්දරම් කියලා තියෙන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතන්නේ මේ පුළු පුළුවන් ඇත්ත ඒවා කාලා බිල පොඩි මේ මොනවාද නැති බැරි කට්ටියට සන්තුට්ටි පරමන්දරම් කියන එක හරියන්න අපිටත් ඔය කන කැල්ල කැල්ලක් දීපන් කියලා තමයි මේ ධනපති සටන කියන්නේ. අයිතිවාසිකම් දදා සටන. එනිසා බුදුරජාණන්සේ රජකම තැල්ලා බිමට බෑලා හිඟාගෙන කාලා කිව්වා මෙන්න ලොකුම කෑ. කොන කෙනෙකුට ගන්න පුළුවන්. මම පාරේ තියෙන රියුර් කැල්ලක් කවුරු ඇදගෙන කිව්වා මේක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ඇඳුම ගන්න පුළුවන්. සීනාසනකින් එළියට බහලා මේ බහලයක් නැත්තනට ගිහලා කිව්වා මේක තමයි ලෝකේ තියෙන හොඳම ආර්ය ආසනය අන්න ගන්න පුළුවන් ගන්න. ඒ කවුරු ෆයිට් කරන්නේ. ඒ නිසා බුද්ධ ආගමේ පෙන්නන ආමිෂ නිර්ආමිෂ සෑම සැපයක්ම නිතරංග ජයක්. කවම කවදාකවත් මේ ධර්මයේ සැපේට රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. රණ්ඩු කරන්නේ කාමයට. සනාතන සටනක් තියෙන කවදාකවත් අපි නිවන් දැක්කත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ තියෙන විහිළුව දැකලා, ඒකේ තියෙන තුච්චකම දැකලා, ඒකේ තියෙන පාහරකම දැකලා, ඒකේ තියෙන කවුරණ ගතිය දැකලා, ඉතින් දාස ගතිය දැකලා hina වෙලා හිතන්න ඕනේ මේ ලැබිච්ච දේෙන් හිතලා සතුටු වෙලා, ඒ නිතරංග පැත්තට වෙලා ඉන්නකොට. සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි භික්ෂුවක් මට හොඳ පින්ඳ පාචයක් ලැබෙයි කියලා. මට හොඳ සිවුරක් ලැබෙයි කියලා. මට හොඳ සේනාසනයක් ලැබෙයි කියලා අරණ්‍යයක ඉඳලා රාජධානියකට යනකොට ඒ මනුස්සයා දන්නවනම් මං අතහැරලා යන වාතයේ තියෙන පිරිසුදුකමේ වටිනාකම. දන්නවනම් මං අතහැරලා යන ජලයේ තියෙන පිරිසුදුකම වටිනාකම කවදාකවත් අතාරින්න එකක් නැහැ කියලා අරන්නේ හොඳයි. නමුත් අපි යනවා නෑ නෑ මට හොඳ දාන වේලක් ලැබෙයි. හොඳ සිවුරක් ලැබෙයි. හොඳ සේනාසෙ නෑ මොකද නගරේනේ. නගරෙට ගියාම හුස්ම ටිකක් තියනවද බලන්න ජන වාතනේ තියෙන්නේ. ජනවාතය කියන්නේ හාඩු ගඳ කියන එකට සිංහලෙන්. විජනවාතය කියන්නේ මේකට. කිසි කෙනෙක් හුස්ම හෙලපු එකක් නෙමෙයි මේකේ ගන්න තියෙන විජනවාතයක්. ජලය ගත්තොත් පිවිතුරුයි මේක. කිසි දෙයකින් කලවම් වෙලා නැහැ. අරකේ තියෙන ක්ලෝරින් දාලා එක්ක නැත්තම් ඔය aerated water කියයි මොන වයින් හරි කලවම් වෙච්ච දෙයක්. ඒ මේ පිරිසුදුකම දාලා එතෙන් යනවයි කියන එකේ සරුවතෙන් නිකන් උපමා පෙන්ලා තියෙනවා. අපි හිතපු තැන හොඳයි. ඉන්න තැන හොඳයි මේ හොයන්න යන්න හදන්නේ කෙලසිච්ච තැනකට. යන්න හදන්නේ සංකර තැනකට කියලා. භාවනාවදිත් මතක තියාගන්න දැන් මේ මේ ඉන්නේ සතුටෙන් කියන එක නැන්නම්. අපි බොහෝ දෙනා අතර යන්තම් කොහොම හරි සතුට මරන්න තියෙනවා. හොරකම් කරන්න තියෙනවා. කාමීත්‍යචාරය කරන්න තියෙනවා. පුළුවන් තරම් වචනෙන් හැසිරෙන්න උත්සාහ කරනනේ. හැකියක වෙලාවේ භාවනා කරන්න හදලා තියෙනවානේ. මේ ඇති. මේක ඊට වැඩිය අද වැඩි නම් ඔච්චර තමයි භාවනාව කියන්නේ. ඔක මේ ඉක්මනට ලබා ගන්න, අරයට ඉස්සෙල්ලා ලබා ගන්න යනවයි කියලා කියන්නේ ආයෙත් අර කියන අතතියම තමයි. අර කියන මේ අසහනෙම තමයි. ඉතින් ඒක තේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. වෙන නැත්තම් නම් ඔය පොත් කියුවට PhD කරාට පොත් ලියුවට කවදාකවත් ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. වෙන්නේ මේ පිරිච්ච කවුරු හරි දකින්න ඕන. සන්තෝෂෙන් ඉන්න කෙනෙක් දකින්න තියෙන මේ මනුස්සයා ඔය මොනම දෙයකවත් නෙවෙයි රැඳිලා තියෙන්නේ. වර්තමානයේ හිත පවත්වාගෙන සතුටින් ඉන්න එකයි තියෙන්නේ. අමාරුයි මොකද ඒ තරම් වණ කරගෙන තියෙන ඉඳා. වෙන නිසා නෙමෙයි. හොඳයි. එම්නම් අපි දවසේ කටයුතු තුමා කිරීම වශයෙන් එක්තාවතා ආදී ගාථා සංජයනා කිරීමේ මේ පස්සේ 6 වෙනි දවසේ නිමාව සටහන් කරනවා.